අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් අපේ භාවනා වැඩමුළුවේ හතරවෙනි දවසේ ධර්ම දේශනා වාරයටයි පැමිණිලා තියෙන්නේ. සියලුම දෙනා ධර්ම දේශනාවට සූදානම් වෙලා, tempත් වෙලා සාදුකාරයක් පවත්වමු.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 නිමිත්තං චේව මනසිකරෙය්‍ය ථානං තං චිත්තං න සම්මා සමාධියේත ආසවානං khයායාති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි ස්වාමීන් වහන්සේ මෑණියනි අපි අද හතරවෙනි වතාවටත් මේ කොටසක් ඉස්සරහින් තියාගත්තේ උද්ෘතියක් ඉස්සරහින් තියාගත්තේ මාත්‍රකාවක් ඉස්සරහින් තියාගත්තේ අපේ මේ අදිචිත්ත සූත්‍රය කියලා අපි නම් කරගත්ත සූත්‍රය. ඉතින් මේ සූත්‍රයේදී මේ අංගුත්තර නිකාය තික නිපාති සඳහන් සූත්‍රයක් සර්වචනාංශයේ මේ අපි වාගේ සැදී පැහැදී සිට පූර්ණ කාලීනව භාවනා කරන යෝගාවචරයෙක් නම් කරන අදිචිත්ත මනුයුත්තෝ බිහිකෝ කියලා. හිත භාවනාවටම අනුයුක්ත කරගෙන භාවනාවටම ගොනු කරගෙන යොමු කරගෙන සැදී පැහැදී සිටගෙන භාවනා කරන කෙනා කාලේන කාලං සමාධි නිමිත්තං මනසිකාතබ්බං කාලේන කාලං පග්ඝා නිමිත්තං මනසිකාතබ්බං කාලේන කාලං සමාධි නිමිත්තං උපේක්ඛා නිමිත්තං මනසිකාතබ්බං කියලා මානසිකාරයේ පැවැතිය යුතු නිමිති තුනක් තියෙන බව සඳහන් කරලා මේ තුන නම් කරනවා සමාධි නිමිත්ත, පග්ඝා නිමිත්ත, උපේක්ඛා නිමිත්ත කියලා. ඊට පස්සේ දරුවචන් වහන්සේ ඒ විදිහට තුනම සම සම වෙන විදිහට නැත්නම් එකලස් වෙන විදිහට භාවනා කරේ නැත්නම් ඒ භාවනා බකල් වෙන බවත් නూరుට කැපෙන බවත් හේතු ගැනීම සඳහා මතක් කරනවා යම් කිසි කෙනෙක් Tamanට හම්බෙච්චි ගුරුවරයාගේ හැටියට තමන්ගේ චරිත ලක්ෂණ හැටියට අනිකුත් පරිසර සාධකවල හැටියට සමාධියම ඉස්සරහින් තියාන සමාධිව ඒකාන්ත වශයෙන් තියාගෙන බණ භාවනා කරොත් එයාට බොහෝ විට නිදිමතින් කරදර වෙනවා උද්ද තීන මිද්දෙන් කරදර වෙන්න ඉඩ තියෙනවා තව කෙනෙක් හිතා ගන්න පුළුවන් ඒකේ අනිත් පැත්ත නිතරම අධික වෙහෙසෙන් නැත්නම් විරිය ඉස්සරහින් තියාගෙන අපිට ඉද්ධිපාද හතරක් තියෙනවානේ චිත්තේ ඉර්ධිපාද, විරියේ ඉර්ධිපාද, මීමන්තා ඉර්ධිපාද, සද්ධා ඡන්ද ඉර්ධිපාද කියලා. ඒ ඉර්ධිපාද හතරෙන් යම් කෙනෙක් චිත්ත ඉර්ධිපාද ඉස්සර කරගත්තා නම් එයාට කියන්නේ සමාධි නිමිත්ත මනසිකරණය කරන යෝගාවචරය කියලා. ඒකට විරිද්ධිපාද ඉදිරිපත් කරගත්තොත් එයා පග්ඝහ නිමිත්තට බොහොම කැමැති දැඩි වෘතවලට මහාන්සි වෙලා භාවනා කරන නිටතරම අතනෑර මෙනෙහි කරමින් ආදි වශයෙන් දැඩි කොට අල්ලා ගන්න ක්‍රමයකට යනවනම් එයාට උද්දච්ච කුක්කුච්චේ කියන හිත විසිරී යාම වික්ෂිප්ත වෙන නන්නත්තර වෙන ගතිය එන්න පුළුවන්. ඊට පස්සේ අදා අපි ඉස්සරහට ගන්න හදන්නේ යම් කිසි කෙනෙක් මේ දෙකම අතහැරලා උපේක්ඛා නිමිත්තක් උපේක්ඛා නිමිත්තම මෙනෙහි කරගෙන හිටියොත් නැත්නම් ඒකට ප්‍රමුඛතාවය දීලා කටයුතු කෙරුවොත් ඒත් තිනවා තානන්තං චිත්තං න සම්මා සමාධියේත ආසවණං khයාන ආශ්‍රයක්ෂය කර පිනිස ආශ්‍රයක්ෂය කිරීම පිනිස මනා සමාධියකට උපේක්ෂා යොමු කරන්නේත් නැහැ කියලා. මේකට ප්‍රවේශමෙන් සාකච්ඡා කළ යුතු අංශයක්. ඒ මොකද අපි ඉස්සෙල්ලා දන්නවා සමාධිය වැඩි වුණොත් අපේ සාමාන්‍ය කොටේ වචන කියන ඉඳගෙන ඉන්න පැත්තට වැඩි වුණොත් එහෙම නැත්නම් අතක් පිට අතක් තියාන භාවනා කරන පැත්තට වැඩි වුණොත් නිදිමතට වැඩි වෙනවා. එහෙම නැත්නම් ගොඩක් වැඩ කරමින් නැත්නම් අනවශ්‍ය විදිහට කය වේග කරගෙන එදිනදා වැඩත් පටලවාගෙන ඔළුවත් අවුල් කරගෙන භාවනා කරන්න යන කෙනාට උද්දච්ච කුක්කුච්චේ වැඩි වෙනවා. නිදිමත ඉන්නේ නැහැ. අනිත් පැත්ත වැඩි වෙනවා. නමුත් එතකොට ඕන කෙනෙක් හිතනවා මේ උපේක්ෂාව ඊට වැඩිය හොඳයි. මේ උපේක්ෂා නිමිත්ත නිතරම මානසික මෙනෙහි කරගෙන ඉන්නවනම් අබවම తත්‍ර මජ්ජත්තතාවය කියලා මදහත්කම තියෙන යාගේ. මේ මදහත් බව විතරමයි නිතරම පදන්නේ කිසිම වෙලාවක නිදිමතක් එන විදිහාකාරයේ සමාධියට යන්න දෙන්නෙත් නැහැ. වීරිය පැත්තට ගිහිල්ලා ඕනට ඊට කලබල වෙලා හිත වික්ෂිප්ත වෙන්න දෙන්න වෙන්නෙත් නැහැ. ඒවට බයයි එක්ක ඒවට මේ වැරදි කියලා හිතන නිසා නිතරම ප්‍රාර්ථනා කරනවා කිසිම සත්‍යයක් නැහැ එන කිසිම මැස්සෙක් නොවන කිසිම අඬක් නැහැ එන හොඳ විවේක තැනකට ළමන්ට භාවනා කරන්න තියෙනවනේ හොඳට භාවනා වෙයි කියලා එයා හිතාගෙන ඉතින් අර උපේක්ෂාව ඇති කරන පරිසරය ගැන නිතරම හිත කරදර ගන්නවා කරදර කරන බාහිර සද්දවල ගැන හිත කරදර කරමින් අර හොඳ උපේක්ෂාවක తත්‍ර මජ්‍යත්තතාවයක් තියෙන තරක් හොයාගෙන කාමර යා කන්ඩිෂන් කරනවා තත් ඇහෙන්නේ නැති වෙන්න හදනවා කවුරුත් දොර වහන්න බැරි වෙන්න කහින් නැති වෙන්න කිවිසුම් අරින්න නැති වෙන්න ඔක්කොම හදනවා ඉතින් හදුවට පස්සේ හිතනවා ඉතින් ඒක ලොකු ජයග්‍රහණයක් මොකද පරිසරේ නම් හොඳයි නමුත් මෙතෙන්දි දරුවචන් සඳහන් කරනවා එහෙම හිතක් මනා සමාධියකට යන්නේ නැහැ ආශ්‍රවක්ෂය කරේ ආශ්‍රවක් ආශ්‍රවයන් ඡය කිරීම පිණිස ඉතින් ඒක නිසා මේ භාවනා ජීවිතය හම්බෙන හැම කරදරයක්ම අපට ආශ්‍රය ක්ෂේකේ පිණිස හේතු වෙනවා. කරදර නැති භාවනා කියලා කියන්නේ බකන් නිලාන ඉන්නා වගේ ඔහෙ ඉන්නවා. භාවනා දියුණු වෙන්නේ නැහැ. වෙන විදියකට කියනවා නම් අපිට ඉදිරිපත් වෙන හැම කරදරයක් කියලා හිතමු. බාධාවක් කියලා හිතමු. ඒ හැම බාධාවක් මාර්ගයෙන්ම කර්ම ගෙවීමක් සිද්ධ වෙනවා. ඒ හැම බාධාවකින්ම අපි ක්‍රමසාවිදි ඉගෙනගෙන අපි භාවනාව තියුණු දියුණු කරගන්න. එහෙම නැතුව ඉඳගෙන මොනවත්ම දෙයක් කරන්නේ නැතුව හරියට මහා ලොකු පිට්ටනියක කාර් එකක් පදින්න පුරුදු වුණාට යාට කවදාකවත් වාහනයක් අරගෙන මිනිස්සු ඉන්න පාරක වාහන තියෙන පාරක යන්න හම්බ වෙන්නේ නැහැ. මොකද පිට්ටනියක පුරුදු වුණාට පිට්ටනියේ ඒ අභ්‍යාසය ලැබෙන්නේ නැහැ. එයා වාහනේ පුරුදු වෙලා තිනවා. නමුත් කවුරු හරි එනකොට වාහනේ පැත්තට ගන්න දන්නේ නැහැ. මිනිහෙකුට හැප්පෙන්න ගියොත් නතර කරගන්න හැටි දන්නේ නැහැ. අනික් වාහනත් එක්ක වැඩ කරන දන්නේ නැහැ. එතකොට එයා හරියට පාළු ගේක නැත්තම් පාළු පිට්ටනික වාහන ඉගෙන ගන්න පුරුදු කෙනෙක් වගේ. ඉතින් ඒ නිසා එයාගේ වාහන රියදුරුකම තීව්‍ර වෙන්නේ ඒ අත්දැකීම සිද්ධි බහුල වෙන්නේ එයා දැනගන්න ඕනේ මේ වාහනේ පාරකට දාලා බෝක්කුවට වට ගන්න නැතුව මිනිසුන්ට හප්පන්නේ නැතුව වාහන වල හප්ප ගන්නෙ නැතුව යමන්ට හම්බ වෙච්ච වෙලාව වේගයක් ඇති කරගෙන යන්න. ආන්න ඒ වගේ යම් කිසි කෙනෙක් හිතනවා නම් පෙරපින කියන්නේ භාවනාවට අපිට අනුග්‍රහ ලැබෙනවා කියලා කියන්නේ කිසියම් සද්දයක් නැතුව විවේක තැනකටලා භාවනා කරන්න හම්බ වෙනවා කියලා එතනිමුත් වැඩේ සිද්ධ වෙන්නේ නැහැ. එතනිමුත් Tamanට අවශ්‍ය අත්දැකීම ලැබෙන්නේ නැහැ. එයාට අවශ්‍ය කරන්නා වූ ස්ථානෝචිත ප්‍රඥාව ලැබෙන්නේ නැහැ. ඒකට කියනවා නිපක ප්‍රඥා කියලා. නිපක ප්‍රඥාව කියලා කියන්නේ එතන එතන එන මතුවෙන ප්‍රශ්න වලට උත්තර දීමේ Tamange අතවාසියට හම්බෙච්ච දැනුම. ඒ දැනුම එන්නේ මතුවෙන දෙයට අවස්ථානුකූලව පිළිතුරු හොයලා දීලා වරදිනකොට දැනගන්නවා මං ගත්ත උපක්‍රමේ වැරදි. ඒ නිසා මේක හරියන්නේ නැහැ. හරියනකොට දැනගන්නවා මේ උපක්‍රමය හරි. මං අනිත් දවසේ මේක කටපාඩම් කරගෙන හිතේ තියාගෙන වැඩ ගන්න ඕනේ කියලා අත්දැකීමෙන් දේවල් වලට මූණ දීමෙන් ඇති කරගන්න ඥානෙ. ඒක නැත්තම් ඒ උපේක්ෂාවට කියන අඥාන උපේක්ෂාව කියලා. අඥාන උපේක්ෂාව බුබ්බඩ වැඩක්. කම්මැලි වැඩක්. ඒකේ හරියන්නේ අපිට මේ උපේක්ෂාව ඕන කරලා තියෙන්නේ <coughs> රැළගෙඩි පෙරලෙන වතුරක නැව පෙරලා ගන්න තියෙන එකයි. සැලගිරි පෙරලෙන්නේ නැති නිකන් නිකන් බොහොම තාන්තර මෝදක නැව පෙරලන්නේ නැතුව ඉන්නවා කියන එකේ දෙයක් ඇත්තේ නැහැ. ඒ නිසා මෙතන බුදුරජාණන් වහන්සේගේ තියෙන සෙල්ලක්කාර ගතිය බුදුරජාණන්ගේ තියෙන සූද්ධ වශයෙන් කියනවා විපස්සනාව කියලා දෙන්න හදන. ඒක නිසා අපි දැනගන්න ඕනේ. ඒ අපි ওই සාමාන්‍ය ප්‍රසිද්ධ ගාතාවක් තමයි ඔය විසුද්ධි මාර්ගයේ ලියනද බුද්ධඝෝස ආචාර්යයන් වහන්සේ ඉස්සරහින් තියාගත්තේ සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයන් ආතාපි නිපකෝ බික්කු සෝයිමං විජටේ ජටං. ඉතින් එතනදී ඒ ගාථා විස්තර කරන්නට සරුවච්චන් වහන්සේ ප්‍රඥාව තුන් පොලක සඳහන් කරනවා. ප්‍රඥා જાති තුනක් සඳහන් කරනවා. එකක් තමයි සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ. පිං ඇති මිනිහෙක් ප්‍රඥාව ඇති මිනිහෙක් මේ ලෝකෙ ඉපදිලා උප්පති ප්‍රඥාව කියලා එකක් තියෙනවානේ. උපදිනකොටම බුබ්බඩ නැහැ. උපදිනකොටම බම්මන නැහැ. උපදිනකොට අංගපිකල නැහැ. උපදිනකොටම එයාට සාමාන්‍ය ප්‍රකෘති වර්ධනයක් සෞඛ්‍ය සම්පන්නකමක් ඇති වෙනකොට ඒකේ තේරෙන යා ගෙනාවු පිනක් තියෙනවා. ඒකට කියනවා ඇත්තටම මේ දහාවි කියලා. මේ දහාවි කියන්නේ uppatti panditaya. උපතින්ම පින් ඇති කෙනා. ඒකේ එක ප්‍රඥාවක්. ඒකට කියනවා ශීලයේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ. ශීලයේ පිහිටියා වූ ප්‍රඥාවන්ත පුද්ගලයා. චිත්තං පඤ්ඤංච භාවයන් ඊට පස්සේ උප්පත්ති ප්‍රඥාව යාට මදි එයා මේ එදිනදා ජීවිතේ වැඩ කරනකොට ගොවිතැන් බතක් කරගන්න ව්‍යාපාරයක් කරන්න ඉස්ත්‍රියාවක් නම් මේ gedara සුරේ සුමේ කටයුතු ටික කරගන්න ව්‍යාපාරයක් කරගන්න එයා ශිල්පයක් ඉගෙන ගන්න භාවනාවේදීත් චිත් සමාධි භාවනා ප්‍රඥා භාවනා වඩනවා එහෙම කරනකොට එයා දන්න උප්පත්ති ප්‍රඥාව වැඩේට මූලික සුදුසුකම් තිබ්බට මේක දිනු පවුණු කරන්න ඕන නැත්තම් මේක එහෙම හේ බානවා. මලකඩ කනවා. ඒවා කච්චල් බැඳෙනවා. ඒ නිසා මේ ප්‍රඥාවෙන් වැඩගන්න යා ශිල්පයක් මේ තමන්ගේ වයසත් එක්ක පරිසරයට අනුව තමන්ගේ ආපු પરම්පරාවේ ක්‍රමයේ හැටියට රජුරෝණන් රජපෞලකණන් ඒ රාජ ධර්ම ඉගෙන ගන්න ඕනේ. ගොවි පවුලකනම් ගොවිතැන් කටයුතු ඉගෙන ගන්න ඕනේ. කම්ම කර්මස්ථාන කරන කර්මාන්ත කරන කෙනා නම් අප්පගේ රස්සාව මේ කම්මල් රාජකාරිය ඉගෙන ගන්න ඕනේ. එහෙම නැත්නම් ධනු ශිල්පේ දුනු ශිල්පේ දන්නවනම් ඒ પરම්පරාවක නැපිලා ශිල්ප ඉගෙන ගන්නවා. නිකම්ම නිකන් හිටියට අම්මගේ අප්පගෙන් කාලා ඒක බුබ්බඩයි. ඒ නිසා යා දැන් භවනාවේ දැන මෙතන කතා කරන්නේ ධන චිත්තම් පඤ්ඤාංච භාවය හිතයි ප්‍රඥාවය වඩන්න ඕන. ආතාපි නිපකෝ බික්කු. ඒකට ආතාප වීරියක් ඕන. අප්පට වැඩි ඉගෙන ගන්න ඕන ශිල්පේ. එහෙම නැත්නම් Taman කරා එන අභියෝග හැම එකටම ශක්ති ප්‍රමාණය මුණ දෙන එකට කෙලස් තවන වැර තියෙන්න ඕනේ භාවනා ජීවිතේ නම්. එතකොට නිපක ප්‍රඥාවක් ඇතිවෙනවා ක්‍රමසා විදි ඉගෙන ගන්න. Tamange ශිල්පේ Taman දන්න ක්‍රමසා විදි. එහෙම නැත්නම් අතවාසිය. ගුරු මුස්තියක් හදා ගන්නවා. ඒකෙන් තමයි යා තේරුම් අරගන්නේ මට උප්පත්තිය මෙහෙව් ප්‍රඥාවක් තිබුණා. ඒ ප්‍රඥාව එහෙම්ම තියාගෙන හිටියට හරියන්නේ නැහැ. ඒක හේ බාන. ඒක හැම වෙලාවෙම වැඩට දාන්න ඕනේ. වැඩට දාලා දාලා කඩුවක් වැඩ ගන්නකොට කඩ ගන්නකොට කඩුව ගාන්න ඕන. තලිපියක් වැඩ ගන්න වැඩ ගන්න එක ගාන්න ඕනේ. මූලික පන්නරේ මදි. හැම වෙලාවෙම ඒක අතුල් අතුල වැඩ ගන්නකොට මේකේ පුංචි රහසක් තියෙනවා. කඩුවක් ගන්නවා කියන්නේ කඩුව ගෙවෙනවා. පිහියක් ගන්නවා කියන්නේ පිහිය ගෙවෙනවා. ගෙවෙන්න ගෙවෙන්න ඒක දිලිසෙනවා. එහෙම ගෙවෙන්නේ නැතුව පරණ තාලෙටම තිබ්බනම් පිහිය මලකට කාලා අඳුරු පැහැයක් ගන්නවා. දැල්ල එච්චර ලස්සන නැහැ. පීයේ දැල්ල අප්පගේ පීය කියලා කපුවේ දාගෙන තියාගෙන ඉන්නවා. නමුත් ටික කාලයක් යනකොට ඒ දැල්ලේ පිහි ධාරේ ස්වභාවය තමයි නිතර වැඩ ගන්න නැතුව නිතර ගෑවේ නැත්තම් ඒක මලකට කනවා. ඒක මෙට්ටයි වෙනවා. කැපුම් කටේ නැතුව යනවා. ඒ නිසා වැඩ ගන්න නැතුව කොපිය දාන හිටියට හරියන්නේ නැහැ. අන්නේ වගේ වැඩට දාලා කෝපුවේ තියාගන්න නැතුව වැඩ ගන්නකොට ඒ පිය නිතර ගහන්න ඕනේ ගහන්න ගහන්න ගෙවෙනවා ගහන්නේ පුංචි දෙයක නෙමෙයි කරගලක තියලා ගහන්නේ ගහනකොට තමයි ඒ තමන්ගේ ශිල්පය තමන් මේ ජීවිතේ ලැබුණට පස්සේ මෙලොව මේ මහිපිට පොළවේ ඉඳගෙන යමක් ඉගෙන ගන්නවනේ ආන්නේ ඉගෙන ගන්න ශිල්පිට කියන්නේ නිප්පක ප්‍රඥාව කියන්නේ අඥාන උපේක්ෂාව තියෙන එකන එයා හිතන්නවා මේ මුකුත් නොකර කරබන මේ ඉන්න එක ලොකු දක්ෂකමක් කියලා කිසිම කර්මාන්තයක් කරන්නේත් නෑ. එයා নানা ප්‍රකාර විදිහට කටෙන් ගහලා බේරෙනවා වැඩ කරන්නේ. එයා බුබ්බඩ එයා කම්මැලි. එයාගේ මේ ගොඩ එන්න මෙන්ද ලෙවලා ප්‍රශ්න එන්න මේ ඉස්සලා කරාරින මිනිහට කියන්නේ අඥාන උපේක්ෂාව කියලා. නමුත් සර්වඥාන්සෝ ගන්නන්නේ අඥාන උපේක්ෂාවක් නෙමෙයි ප්‍රඥාවන්ත උපේක්ෂාවක්. එයා එන තමන් කරා එන ප්‍රශ්න වලට මුහුණ දෙනවා ප්‍රශ්න හොයාගෙන යන්නෙත් නෑ අනුන්ට ප්‍රශ්න ඇති කරන්නෙත් නෑ තමන් කරා එන ප්‍රශ්න තමන්ගේ නිවනට සාධකයක් කරගන්නවා බාධා කරගන්නේ එහෙම කරනකොට යාට මේ වැඩේ අතප්පයක් කඩා ගන්න නැතුව අනුන්ට නිඳ කරන්නෙත් නැතුව කිරීමේ ශිල්පයක් තියෙනවා ඕනම ප්‍රශ්නයකට ඒ ප්‍රශ්නේ තවත් අවුල් කරන්න නැතුව විසඳන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා අන්න ඒ සඳහා උපේක්ෂාශීලීව කටයුතු කරනවා හැබැයි කටයුතු කරනවා අන්නේ කටයුතු කිරීමේදී Tamanට හම්බෙන අතවාසිය අත්දැකීම පළපුරුද්ද ශිල්පේ ඒක නැත්තම් කෙලස් කැපීමක් වෙන්නේ ඒක නිසා අප භාවනා කරන වෙලාවේදී ඒක මහසී ෂැඩෝ ස්වාමීන් වහන්සේ Taman වහන්සේගේ පොත ලියනකොට කියනවා භාවනා පරියන්කෙන් ඉන්නකොට එයාට ඥානයක් ලැබෙනවා නම් යම් වෙලාවක ඒ ඥාණය ලැබෙන්නේ ඉස්සෙල්ලා විශාල අභියෝගයක් ඇවිල්ලා අභියෝගය හරහා යෑමෙන් තමයි ඥාණය ලැබෙන්නේ. ඒ නිසා විශාල ඥානයක් එන්නේ ඉස්සෙල්ලා විශාල අභියෝගයක් එනවා. ඉඳපු නැති විදිහ අභියෝගයක් එනවා. ඉතින් බුබ්බඩය ගම්මැලිය පිටිපස්සෙන් පිටිපස්සට යනවා. භාවනා කරන විපස්සනා යෝගාවචර දැනගන්නවා දැන් මේතන බරපතල අභියෝගයක් තියෙනවා. මම මේකෙදී හැම ශිල්පෙම යොදවන්න ඕනේ. හැම දක්ෂකම යොදවන්න ඕනේ. අර මේක අල්ලගෙන ඉන්න ඕනේ මේ අභියෝගය එක ඔලුව ගහ ගන්න යන්නෙත් නැහැ කලු කලි ඔලුව ගහගත්තා වගේ. අල්ලගෙන ඉන්නකොට වෙනවා අභියෝගේ බරපතල තරමට අතවාසියක් ලැබෙනවා. ඒක වික්ටර් රත්නායක කියන්නේ කන්දක් නැගිටින පල්ලමකී පල්ලම වැටෙනෝ සෙල්ලමකී. කන්දක් නැගින් නැතුව පල්ලන්නේ කන්දක් නගිනවා ඊට ඉස්සෙල්ලා නගිනකොට කම්මැලිය අපෝ කන්දේ නගින්න බෑ කියලා නිකන්. ඒකට කවදාකවත් පල්ලමක ආස්වාදයක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම භාවනා කරනකොට ඒ දුකට ඒ වෙහෙසට ඒ ඒ දරතයට මූණ දෙන්නේ නැතුව එයා හිතනවා අනේ මම මේ කෙලින්ම බුදු ආමතුන්ගේ කමටහන් ගත්තේ ඒ සමට නිකම්ම භාවනා හරියයි කියලා දුක හරහා යන්නේ නැතුව අභියෝගය හරහා යන්නේ නැතුව තමන්ගේ ශිල්පී ඥාන යොදන්නේ නැතුව එහෙම දෙයක් බුදුචානන්සේ රාහුල කුමාරයාටවත් දීලා නැහැ දවද වශයෙන් ඒක පඬිතු ස්වාමීන් වහන්සේ අපේ මහසි ස්වාමීන් වහන්සේගේ ගෝල ස්වාමීන් වහන්සේගේ පොත්වල ලියලා තියෙනවා ඒ නිසා භාවනාදී දුකක් ආවනම් Siri දෙව්දුවගෙට වැඩි ආ කියලා මතක තියාගන්න. මේක භාවනාවෙන් ආපු එකක්. මේක එහා පැත්තේ ඥානයක් තියෙනවා. ඒ දුක හරහා යන්න නැතුව පැන්නොත් කදාකත් ඥානෙට යන්න හම්බෙන්නෙත් නැහැ. හම්බෙච්ච මේ ස්වර්ණමය අවස්ථාව වැඩගන්නෙත් නැහැ. ඒ නිසා Taman වෙත පැමිණෙන දේ හැම වෙලාවෙම පණවිඩකාරයක් වශයෙන් දැනගන්න දුක්ඛ සත්‍ය අවබෝධ කර දීමට වෙනදට වඩා වැඩි වැඩියෙන් දුක එන්න පටන් ගන්නවා. මේක සාමාන්‍ය භාවනා නොකරපු බුබ්බඩයෙකුට එහෙම නැත්නම් අඥානුපේක්ෂාව තියෙන කෙනෙකුට ශරීර හොරයි කියලා මං කියන්නේ ශරීර හොරේකට කද්දාකත් මුණ දෙන්න හම්බෙන්නේ නැහැ. මුණ දීපේකනට තේරෙනවා හැම ජයග්‍රහණයක්ම ලෝකේ ලැබලා තියෙන මේ මනුස්සයා ඒකට හා සමාන දුකක් විඳලා. මේකට තව ඩිංගිත්තක් මම එකතු කරන්නම් ඒ පැත්තට යන කෙනෙකුට ඒ කියන්නේ එම අභියෝගයට මුහුණ දීලා මේ ජීවිතේම වැඩ ඉවර කරගන්න ඕනේ. එහෙම නැත්නම් මේ බුදුහාමරෝ කියන විදිහට අත අපිට අතක් තියාගෙන ඉඳලා හරියන්නේ නැහැ. එන අභියෝගයට මුණ දෙන්න ඕනයි කියන්නේ. ওই ලෝණපල වර්ගයේම සූත්‍රයක තියෙනවා යම් කිසි කෙනෙක් මේ ජීවිතයේදීම වටිනා මාර්ගඵල ඥානයක් ලබන්න ලෑස්ති වෙනවා නම් එනතය දයෝපගතව යා මාර්ගඵලයකට යන්න යනවනම් එයාට ඊගාවාත්මේ ප්‍රතිසන් දෙන්න තියෙන කර්ම ටිකත් මෙහෙදිම ප්‍රතිසන් දෙන්න පටන් ගන්නවා කියලා. නිසා එරියස් එක්ක වදින්න පටන් ගන්නවා. එතකොට දැනගන්න ඕනේ නිද්දකීම විතරක් මෙච්චරක් දන් දීලා භාවනා කරලා බලපංකෝ මට අල්ලපු ගෙදරටත් වැඩිය මට ඌණියන් තියෙනවනේ. අල්ලපු ගෙදරටත් වැඩිය මට කංකරත්තර තියෙනවනේ. අල්ලපු ගෙදරටත් වැඩිය මට හෙම්බිසා වුණ හැදෙනවා කියන එක නෙවෙයි දැනගන්න තියෙන්නේ. භාවනා වැඩ කරන නිසා දැන් මේ නඩුව තීන්දුව කරන්න හදන්නේ ඊගාවාත්මෙට එරියස් නැහැ. දැන් දෙනවා. ඒ නිසා භාවනාව හරියාගෙන එන එකනට භාවනාවේ මේ ආත්මෙදිම ඉවර කරන එකනට තමන්ට කර්මවල ගෙවන්න තියෙනව ඔක්කොම ළඟ ළඟ ළඟ ළඟ දෙන්න පටන් ගන්නවා. මේක තේරුම් ගත්තේ නැත්නම් එයා හිතන නැද්දකි මේ බුද්ධ ආගමට යන්නේ නැතුව දෙයයන්ාංශ පිටිපස්සේ ගියා නම් හොඳයි. ඇයි හර්ධියනේ මේක මේ භාවනා කරන්න කරන්න දුක වැඩි වෙනවා. අපි යන්නේ දුක නැති කරන්න කියලා. දුක නැති කරන්න හිතාන භාවනා අර විදිහට හිතර මිනිහා උගුරට හොරා බෙහෙත් බොර එකේ. ඌ බුබ්බඩේක්. ඌ අඥාන උපේක්ෂාව තියෙන කෙනෙක්. ඒ මනසට කියන්නේ භාවනා භාෂාවෙන් අවස්ථාවාදී කියලා. දාන සීල සිල්ලා කළා භාවනා කරෙයි කියලා හිතනවා. දන් දීලා සිල්ලා කළා පින් ගොඩාක් එකතු කරන හිතනවා මෛත්‍රී බුදු ආමතුරු ආපුවාම අපිට නිකන් පෙත්තක් ගිල්ලලා ඉන්ජෙක්ෂන් එකක් දීලා නිවන් දක්කයි අපිට මෙහෙමම අතප්පිට අතක් තියාන සැප විඳින්න පුළුවන් වෙයි කියලා. කවදාවත් බෑ. මෛත්‍රී බුදු ආමතුරු එක කෙරුවත් මේ අපේ ගෞතම සරුවචන් වහන්සේ කරත් ඒ වෙත පැමිණෙන දුකේ තමයි කමටහන තියෙන්නේ. ඒකට සතුටින් මූණ දෙනකොට යාට එන පන්නරේ තමයි යෝනිසමනස්කාරය කියලා කියන්නේ. නෑ නෑ ඒකට කවුරු හරි උත්තර දෙයි. එහෙම නැත්නම් භාවනා කුසලයේ භාවනා දක්ෂකම ශීල කුසලෙන් පරිසං පියව ගන්න පුළුවන් වෙයි. දාන කුසලෙන් පියව ගන්න පුළුවන් වෙයි කියලා හිතනනම් අවස්ථාවාදී. ඒ නිසා භාවනා කරන එකට තේරෙනවා කවදාවත් Taman වෙත නොපැමිණිච්ච විදිය බරපතල අභියෝග බරපතල තර්ජන භාවනා සාර්ථක වෙන්න වෙන්න වැඩි වෙනවා. එයා කවදාකවත් චරිචුරු ගන්න යන්නෙත් නෑ වටපිට බලන්නෙත් නෑ. ඒ කාටක්ක සාප කරන්න යන්නෙත් නෑ. එයා දැනගන්නවා දැම්මගේ වැඩේ විසඳීගෙන යන්නේ. ඒ නිසා කර්ම ගෙවෙන්න තියෙන හැටි ගෙවෙනවා. හැබැයි එකක් පරිසම් වෙනවා. මේ කර්ම ගෙවෙන වෙලාවේදී අරුතෙන් කර්ම රැස් කරගන්නේ නෑ. හිතමනාප වෙච්ච ගමන් අලුතෙන් කර්ම රැස් වෙනවා. වචන කතා කරපු ගමන් අලුතෙන් කර්ම රැස් වෙනවා. එනතන් ඒ කර්මයේ වෙනුවට ඉදිරිපත් වෙච්ච එකකට ගහබැන ගන්න ගියම අලුතෙන් කර්ම රැස් වෙනවා. එයා දැනගන්නවා මේවා එන්නේ හේතුඵල ධර්මයකට මට භාවනාව හරියනවයි කියලා දැනගන්නේ මම අපේක්ෂා කරපො නැති අසාධාරණ බැනුම් අහන්න වෙනවා. අසාධාරණ තැන් වලින් දුක් කරදරේන පටන් ගන්නවා. උස්සන්න බැරි බරක් අතට එනවා. කරාරින්නේ නැහැ. භාවනා කරන දන්න කෙනා නියම බුද්ධ පුත්‍රයා නියම බුද්ධ දුහිතෘක ආකාදාකත් කරාරින්නේ ඒ මොකද එයා දන්නවා අපි මේ අවබෝධ කරගන්න දුක්ඛ සත්‍යයයි ඒක ඩිස්පින් ගහලා හරියන්නේ නැහැ පැනඩෝල් ගහලා හරියන්නේ නැහැ බාම් ගහලා හරියන්නේ නැහැ එන දේන මූල දෙන්න කරගන්නවා හැබැයි කවදාකවත් ඒව ඉල්ලගෙන යනවා නෙවෙයි වෙත පැමිණෙන දුකට මූණ දෙන්නේ ලේ දැක දැක සටන් කරන යුද සෙබලෙක් වාගේ එහෙම නැත්නම් අපිට කියන්න වෙනවා එම්බල ජඩය ගනු කඩුව එනු සටනට මා මේ සටනින් මිය යන බව දනිමි. ඒත් මට තුවාල නොකරවන. ඕන්න අපේ හටන. ඒව හරියන්නේ නැහැ. මේකේ ලේ පිට යන්න වෙයි. ඌට කියන්නේ තෝ ඉසරුණොත් තෝ මං ඉසරුණොත් මම උඹ ඉන්නේ මයිත් එක්ක හුරතල් කරන්න නෙවෙයි. මම ඉස්සර වෙන්න ඕන. අද භාවනා ලෝකේ දිහා බලනකොට එම්බල ජඩය ගනු කඩුවේනු සටනට මහා මේ සටනින් මියන බද දන්නේ ඒත් මට තුවාල නොකරව. ඔන්න අපේ අඬ ඇවේ. එහෙම කරන මනුස්සයාට එහෙම කරලිවල එහෙම විවේකයක් ලැබුණත් කිසිම කෙලෙසයක් කැපෙන්නේ නැහැ. ඒ නිසා කාලේ නාස්ති කිරීමක් විතරයි. ඒක නිසා වෙත පැමිණෙන දුක් වලට මුහුණ දෙන කෙනා ඕනට වැඩි උපේක්ෂා නිමිත්ත අපේක්ෂා කරන්නේත් නැහැ. උපේක්ෂා නිමිත්තක් මානසික කිරීමට යන්නේත් නැහැ. වරින් වර අපිට ගිමන් අරින්න වෙනවා. මොකද හුඟක් මහන්සියලා සමථ කරන ඉනකොට හිත එක පාර්ශ්ව නිඳට වැටෙනවා. එතන ඕනට වැඩිය මහන්සි වෙච්ච ගමන් හිත හරියට මිටිකලා දාපු උද්දණ්ඩක් වගේ වේලිලා වෙහෙස කරලා යනවා. ඒ වෙලාවට අර හති අරින වෙලාවක් තියෙනවා. තානායකට ගිහිලා විවේක ගන්න විශ්‍රාම ගන්න වෙලාවක් තියෙනවා. නමුත් ඒක හරියට ඇති වෙච්ච වෙහෙසට ප්‍රමාණ කරලා මිසක්කා අනවශ්‍ය විදිහට විවේක විශ්‍රාම ගන්න යන්නේ නැහැ. මොකද ඒක කාලේ නාස්ති වෙනවා. ඒ නිසා මේ කාරණාව ටිකක් අමාරුයි. අමාරු නෙමෙයි අහන්න කැමති නෑ. මේක ඇති ප්‍රශ්නයක් නෑ. මේක තේරුම් ගන්න බැරි කමන්නේ විතර හුඟ දෙනෙක් කැමති නෑ. හුඟ දෙනෙක් හිතනවා මේ අනම්මනම් පින් කරලා භාවනා කුසල් ගන්න පුළුවන් මේ කියලා. බෑ. දාන කුසලයෙන් සීල ආනිසංස ලැබෙන්නේ නෑ. දාන සීල කුසලයෙන් භාවනා ආනිසංස ලැබෙන්නේත් නෑ. දාන සීල සමත භාවනාව විපස්සනා ආනිසංස ලැබෙන්නේත් නෑ. ඒ නිසා ඒකට ගියාට පස්සේ විපස්සනාට ගියාට පස්සේ එකම කඩු හතරන තමයි තියෙන්නේ. වෙත පැමිණෙන හැම සංඥාවකින්ම වෙත පැමිණෙන හැම දුකකින්ම වෙත පැමිණෙන දෙවෙනි අරමුණකින්ම අපිට පණිවිඩයක් තියෙනවා. ඒව නොයේවා කියලා පතන එක නෙවෙයි කරන්නේ. පැමිණිච්ච දේ හොඳට පණිවිඩකාරත් එක්ක ගනුදෙනුවක් නැහැ. මොකද්ද මේකෙන් කියවෙන්නේ කියලා. ඒකට <coughs> භාවනා ලෝකේ නම් කියන්න තියෙන්නේ මට භාවනා කරගෙන ඉන්නකොට දැන් අද අපි දවල් භාවනාවේදී කර්මත් මේ කමඨාන් සුද්ධ කරනකොට එක්කෙනෙක් උත්සාහ කළා ඒ නිදි මතක් ආව මම මේකට පග්ඝහ නිමිත්ත ඉදරහ කරන අරගෙන ගියාට පස්සේ නිදිමත විනිවිදට පස්සේ විශාල සතුටක් ගොඩාක් වෙලාන සතුටක් ආවා ඒ කියන්නේ මේච්චර කල් ඒ නිමිත්ත මේ නිදිමත එනකොට ඒක විනිවිද යුත්තක් බව මම මේකට ප්‍රයෝග කළ යුත්තක් බව දන්නේ එක්ක නින්දට අහු වෙන නැත්නම් නින්දට සාප කරනවා දැන් මේ වෙලාවේ දෙකම නැහැ. දැන් පක් ගන්න විදිහ මම මේක මෙනේ කරන්න ඕනේ. නිදිමතයි නිදිමතයි නිදිමතයි කියලා හෝ නැත්නම් ආස්වාසිය ආස්වාසිය වශයෙන් ප්‍රසවාසිය ප්‍රසවාසිය මෙනේ කරනකොට ওই නිදිමත එච්චරම ඝන බහල එකක් නෙවෙයි. අර ආයුධය දානකොට කපල යනවා. කැපුවට පස්සේ එහා පැත්තේ තියෙන්නේ බොහෝම ලස්සන බරපතල ඥානයක්. එහෙම නැත්නම් Tamanට හම්බෙච්ච ආනිසංශයක්. මෙහෙම දන්නේ නැතුව අපි හිතමු අපි භාවනා කරනකොට මොකක් හරි නොදන්නා සැකකටයුතු දෙයක් සිද්ධ වෙනවා. ඒ දෙයක් වෙච්ච ගමන් අපි මේ දේ වීම නිසා අපිට වර්ණාලෝකයක් පේනවා නැත්නම් අන්ධකාරයක් පේනවා එහෙම නැත්නම් බයක් ඇති වුණා එහෙම නැත්නම් සතුටක් ඇති වුණා මොකක් හරි කියලා කියමු මේ දේ වීම නිසා මගේ හිතට මොකද උනේ මේ වර්ණාලෝකය නිසා ආඩම්බර වුණාද කරුවල වෙච්ච නිසා බය වුණාද එහෙම නැත්නම් මගේ හිතේ සැකේ නිසා මම අතහැර දාලා යනවද කියලා මේ වෙච්ච දේ එකක් මේ වෙච්ච දෙයට මගේ හිත දක්වපු ප්‍රතිචාරය මගේ හිත දක්වපු ප්‍රතික්‍රියාව ඒක තන්නේ කර ඒ වෙලාවේ තීන්දුව වෙන දෙයක්. ඒක වාර්තා කරන්න දන්නේ නැත්නම් ඒක දකින්න දන්නේ නැත්නම් නඩුව විස්තර කරන්න බෑ. ඒ නිසා අපි කරාව නාන ප්‍රකාර දේවල් එනවා. තැප දෙන දේවල්, දුක් දෙන දේවල්, මත් කරන දේවල්, උනන්දු කරන දේවල් ඒ දේ ආවට එන දේට තමයි මූණ දෙන්නේ කොහොමද? මගේ හිත අහම්බෙන්නේ බලාපොරොත්තු නැතුවනේ මේකේ එන්නකම් මොකද වෙන්නේ? මම මේක සතුටට බාරගත්තද කනගාටුවට බාරගත්තද සතුටට බාරගත්තා නම් මොකද්ද මම කරපු දේ ඒ දේ නිසා මට මොකද ලැබුණේ කනගාටුවට බාරගත්තා නම් මම ඒකට මොකද කරේ නැගිට දමලා ගහලා ගියාද මම මේක දිහා බලන හිටියේ. එතකොට මට මොකද වුනේ? ආන් මේ විදිහට ඒ දෙයට තමන් මතුවෙන දෙයට තමන් ප්‍රතික්‍රියා කරන එක හුඟක් වෙලාට අහම්බෙන් සිද්ධ වෙනවා. ඒ අහම්බේ වුණත් කමන්නේ ඊට පස්සේ මොකද වුනේ මේකට කියන තේරුම් ගන්න බැරි කෙනාට කොච්චර කමටහන සුද්ධ කරත් හරියන්නේ නැහැ. කොච්චර කෙරුවත් හරියන්නේ නැහැ. එයා දැනගන්න ඕන ටික කාලයක් යනකොට එන බාධකවල අඩුවක් භාවනා ජීවිතේ කවදාකවත් වෙන්නේ නැහැ. හැමදාම බාධා කියනවා. ඒ බාධා ආවට පස්සේ මගේ හිත මේකට ප්‍රතික්‍රියා කරනවද? මගේ හිත මේකට හැප්පෙන්න යනවද? හැප්පුණාට පස්සේ මොන විදිහ ගන්නාට පස්සේ දැන් මොකද වුනේ? මේක මම දන්නවද මේක මම වාර්තා කරන තරම් වටින දෙයක් කියලා දන්නවනම් ඒක නා පැමිණිච්ච දෙයට උපේක්ෂා වෙන්නේ නැහැ. පැමිණිච්ච දෙයට අනුව සිද්ධ වෙන ක්‍රියාවලිය බොහෝම සවිස්තරව බලන ඉන්නවා. හරියට ක්‍රිකට් ගහනකොට ක්‍රිකට් ගහනවා බලන ඉඳලා ඒ විස්තර විභාග දෙන මිනිස්සයා කොහොමද කියන්නේ? ඒක වුණාට පස්සේ යා යා කමෙන්ටරි එක දෙනවා. මෙන්න මෙහෙමයි මේ පහර හතරේ පහරක් මේ පැත්තටයි කට් එක මෙන්න මෙතන මේ බෝලේ ගියේ ක්‍රීඩකයා මෙතනයි නතර කරේ මෙතන නතර කරේ නැත්නම් හතරක් යන දා ක්‍රිකට් ගාන මිනිහ ඇව්ව දන්නේ නැහැ. ඒ මිනිහා පිටතරන වන එකයි කරන්නේ. නමුත් අර කමෙන්ටරිස් දෙන කෙනා එහෙම නැත්නම් අර්ථකථන දෙන කෙනා ඒ ඒ ක්‍රීඩකයාගේ ජාතකයේ තීරම දන්නවා. ඒ විතරක් නෙවෙයි පිටියේ ඉන්න ඕන කෙනෙක්ගේ ජාතකය දන්නවා. අන්නේ වගේ අපේ හිත යමක් ක්‍රියාවත් වුණාට යමකට හැප්පුණාට නැත්නම් යමකෙන් පස්සට ගියාට ඒකෙන් ඇතිවෙච්ච පසු ප්‍රතිඵලය හරියටම තීන්දුව වෙන්නේ අපි දක්වන ප්‍රතිචාරයේ හැටියට. ඒක නිසා ඒක දිහා සැලකිල්ලෙන් බල ඒක වාර්තාගත කරන්න පුළුවන් නම් ඒ යෝගාවචරය තමන් පිළිබඳවම ස්වාධීන විනිශ්චය කරන විනිශ්චයකාරවරයෙක් වාගේ තමන් කියන්නේ කවුද කියන එක නොබෝ කලකින් අවබෝධ කරනවා. ඇයි මට මේ දේ උනේ කියලා ඇහුවනම් ඒ කියන්නේ කවදාකවත් ඉස්සරහා බලන කෙනෙක් නෙමෙයි. ඒ බාහිර කතා කරන්නේ. ඒ ඒ සත්‍යයට කැමති නැති කෙනෙක් කතා කරන්නේ. එයා හිතනවා මට මේ මේ දේ පැමිණිච්ච එකයි වැරද්ද කියලා. මොනම දෙයක්වත් මේ ලෝකේ අනවශ්‍ය දෙයක් වෙන්නේ නැහැ. වෙන්නේ වෙන්න තියෙන දේ. ඒ දේ වුණාට පස්සේ Taman ඒකට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද? මුගාක් වෙලාට ඒ ප්‍රතිචාරය හිතාමතා කරන දෙයක් නෙවෙයි. අපි සර්පෙත් දැකපු ගමන් පාරට අපි දුවනවා. පින්ද රත ගිය ගමන් ටක් ගාලා අත ගැනෙනවා. ආන්නේ වගේ ක්‍රියාවක් වුණාට පස්සේ Taman ගින්නට අත ගියේ Tamanගේ හෝ අනුන්ගේ වැරදි කිය වෙන්න පුළුවන්. ඒක පාට අත ගැනුණා. ගැනුණාට පස්සේ දැන් මොකද්ද වෙලා තියෙන්නේ? ගින්නට දොස් කියනවාද? අත ගත් එකට සතුටු වෙනවද? එන්නේ විස්තරේ තමයි මම කියන්නේ කවුද කියලා විස්තර කරන්නේ. මම කියන්නේ කවුද කියලා පෙන්වලා දෙන්න. ඉතින් ඒක පිළිබඳව අවබෝධයක් නැති ඇත්තෝ තමයි ලෝක ජනගහනයේ 99%ක්ම ඉන්නේ. ඒකට ඉතින් නෑ මං වගේ කෙනෙකුට එහෙම දෙයක් නොවිය යුතුයි කියලා. මේ ලෝකේ එහෙම දෙයක් ඇත්තේ නෑ. බුදුරජාණන් වහන්සේට බුදුන්දට අපි කියනවා උන්වහන්සේ දෙවියන් දිවි වුණා කියලා බ්‍රහ්මයන්ට බ්‍රහ්ම වුණායි කියලා. ඒ වගේම බැනුම් ආනන් අතර වැඩියෙන්ම බැනුම් ආපු කෙනා. බුදුරජාණන් වහන්සේ විතරයි බැනුම් අහන්නන් අතර වැඩියෙන්ම බැනුම් ආපු මනුස්සයා. මරණ තර්ජන ආපු මිනිස්සු අතර වැඩියෙන්ම වර්ධන ආපු මනුස්සයා. නමුත් එකකටවත් බුදුරජාණන් වහන්සේ බිම දාන්නත් උන්වහන්සේ කොළින්ම දාන්න බිම දාන්න බෑයි කියලා. නමුත් එකකින්වත් 이르දවල ප්‍රාතිහාර්ය වලින් නෙවෙන්නේ ගැලවුනේ. සාමාන්‍ය ස්වරූපේ. නාලාගිරි ඇතා ඒ විස්තර කරනවා දූවිලි අවශ්‍යගෙන කන් දෙක පුම්බගෙන හොඬේ උඩ තියාගෙන අඹාගෙන එනකොට මේ පැත්තෙන් බුදුරජාණන් වහන්සේ ආනන්ද හැඳුරු පිටිපස්සෙන් යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ බම්බයක් පමණ විය ගහක් විය දණ්ඩක් පමණ ප්‍රදේශයෙන් බලාගෙන වයින්කොට ආනන්ද හැඳුරු හිතුවා බුදුහාමුදුරුවෝ දැකලා නැතුව යන්නේ කියලා විජහට ගිහිල්ලා බුදුහාමුදුරුවෝ ඉස්සරහින් හිටගත්තා. මොකද අපේ බුදුහාමුදුරුවෝ රැක්කන්න එපායි. බුදුහාමුදුරුවෝ මොකද කියලා ආනන්ද පිටිපස්සට බලයන්. ඊට පස්සේ ආනන්ද හැඳුරුවෝ දැන් මොකක්ක් කරන්න බෑ. බුදුහාමර පිට තව පොඩ්ඩක් යනකොට දැන් ඇතාමේ ළඟ ළඟ ආනන්ද හැමතුන කොහොමඩක්වත් ඉවසන්න බෑ මේ බුදු ශරීරයට හානියක් කරයි කිය. ආයෙත් ඇඟ මෙහෙවිලා යහට ගිහිල්ලා බුදුහාමර හිටගත්ත. බුදුහාමර කිව්වා ආනන්ද පිටිපසට බලන්න. තුන්වෙනි ශරීරයට යන ගිය නෑ නෑ මම ඒක බලා ගන්න කියලා. දැන් අතාමේ මේ ඉස්සරහට ඇවිල්ලා. එතකොට ඒ කවිකාරයා සාහිත්‍යකාරයා කියනවා දරුවෙක් වඩාගත් අම්මා කෙනෙක් හදිසියෙ පයින් හදනකොට දරුවා වැටලා තියෙනවා බිම. ඒකෝ දැන් අතා බිම අම්පරවාගෙන ගිහලා දරුවා ගණ්ඩ හදන බුදුහාමර කතා කරලා මස්සි නමේ උඹ ඇවිල්ලා තියෙන ওই දරුවා මරන්නේ ඕකෙන් වක් වෙලා මයි ළඟට වරේ. ඔයලා තියෙන්නේ මට ගහන්න. ඊවලසේ ඇතා දරුවා බිම තියලා හැරිලා බුදුහාමර ගාට ආවට පස්සේ කිව්ලු මේ උඹත් ඇතා මමත් ඇතා උඹ ওই වැඩෙන් අපායට යනවා. ඇතාගේ ඩෝප් එකේ හිඳුනා. කඩුවක් කරන ජේම්ස් බොන්ඩ් වගේ පිස්තෝලයක් අරගෙන හම්බනම් මොකක්වත් නැහැ. මේ අතේ මොකොත් ආයුධ නැහැ කියන එක තමයි බුදුහාමරන්ගේ අබේ මුද්‍රාව. අත් දෙක පෙන්නනවා. මගේ අතේ මොකුත් නැහැ. උඹත් තථා මාත් තථා. උඹටත් නාග කියන්නේ ගන්න මටත් නාග කියලා කියනවා. ඇත්තට බුදුහාමරන්ට ඇත්තු 16 ගේ හයිය තියෙනවා. බොයි කරන වැඩෙන් අපායට යනවා. බුදුජානනාංශය ආනන්ද හඳුරෝ ඉස්සරහට දාලා කඩුවක් අරන් වරෙන් ආනන්ද ඉක්මනට ගිහිල්ලිවලා මම ධනු ශිල්පේ දන්නවා යශෝදරා දිනාගත්තෙත් කඩු ශිල්පේ කරලා දුනු ශිල්පේ කරලා පෙන්වන්නම් වැඩ කිව්වනම් එහෙම මොකද්ද උතන තියෙන මේ තක්කමුකුව එතන බුදුරජාණන් ඉදිරි ප්‍රාතිහාර වෙලා මෙතන නැති වෙලා ගියා නම් මොකද්ද තියෙන ආශ්චර්යවාදේ මෙතන ආශ්චර්යය මොකක්වත් නැහැ මං වෙන්නේ මෙන්නෙකුට ඉස්සරහට මේ වගේ අර රාකලා 16ක් පොවපු ඇතෙක් නායුතුයි කියලා බුදුහාමුදුර හිතුවෙත් නැහැ කවදාකවත් හිතන්නේ නැහැ. හටියට ගියා මූණ දීලා කිව්වා දෙනසේ මරන්න දුනු වායේ යෙදුවේ අජාසත් රජුරුත් එක්ක එකතු වෙලා මේ කවුද දේවදත්ත ඉස්ලාම දුනු අය ඉතාමත්ම දක්ෂ එක්කනට කිව්වා අහවල් පාලේ ඵලයන් අතෙන් තන බුදුහාමුදුරු බණ කී කියා ඉන්නවා විදපම් පපු කැනත්ත දෙකට යන්නම එච්චරයි ඉතින් මේ මාසයි දන්නේ නැහැ කවුද බුදුහාමුදුරුවෝ දන්නෙත් නැහැ. ඔය දක්ෂම දුනු ආය අරගෙන ගිහිල්ලි වල බණ කියනකොට දැන් අටවව දුන්න දුනුටි අමුණ ගත්තා. අමුණ ගත්ත ගමන් එහෙම බුදුරජාන්සේ දැක්කා. එහෙම යා ගල් වෙන්න ප්‍රාර්ථනා කරා. ඊට පස්සේ කිව්වා ඒ මනුස්සයාට කිව්වා මරපු ගමන් දානසාරට පල්ලෙහා තියෙන පළෙන් වරේ. කියලා යාට පාර කියලා කිව්වා තව දෙන්නේ පිටත් කරා මේ වෙලාවට මිනිහෙක්ගේ දුන්නක් අරගෙන ඌව මරපන්. මොකද මේ බුදුහාමුදුරුවෝ මැරුවේ කවුද කියලා ලෝකයට එළි වෙනවා බේරන්න බැරි වෙන නිසා දුනු වායට පළවෙනි දුනු වායට පාර කිව්වා මේ පාරෙන් වරෙන් කියලා ඒ පාර දිගේ දුනු වාය දෙන්නේ පිටත් කරා ඒ මනුස්සයා මරන්න ඊට පස්සේ කිව්වා උඹලා ඉන්න ඕනේ අසවල් පාරේ කියලා ඒ හැදෙන්න මරන්න හතර දිනක් දැම්මා ඒ හතර දෙනා මරන්න 16 දිනක් දැම්මා දාලා දැන් දේවදත්ත බලා ඉන්න දැන් පළවෙනි එක අනිවාර්යයෙන්ම විදිනවා ඒ දෙන්නට පස්සේ යන හතර දෙනා විදිනවා ඒ හතර දෙනා පස්සේ 16 දෙනා විදිනවා පස්සේ 16 දෙනා මොකද උනේ කියලාවත් දන්නේ නැහැ නමුත් උනේ මොකද්ද? පළවෙනි දුණු ආයතම එහෙම ගල් වෙච්චාම දෙවෙනි දුණු ආයතෙන් යනවා යනවා යනවා යනවා යනවා අර වගේ මිනිහෙක් නෑ යනකොට පේන්න ඉන්නවා මිනිස්සෙක් අටවගෙන වගේ ඉන්නවා සෙනඟ බණ කියනවා බුදුරජාණන්සේ මොකක්වත් දන්නේ බණ. එද අර දෙන්නත් දුණු පැත්තක තියලා බණ අහනවා. ඒ දින මරන්න ගියද හතර දෙනා මේ පැත්තෙන් ඇවිල්ලා බලන් හිටියා. දැන් හතර දෙනෙක් එන්න ඕනේ. නෑ. ඒගින්නත් ගිහිල්ලා බණ අහනවා. ඊට පස්සේ 16 දිනක් කළා හිටියා. ඒ කට්ටියත් බණ අහනවා. අන්තිම බණ ඇහුවට පස්සේ මේ දුනුවා යන්න බුදුන් කියන්නේ කවුද? ධර්මය කියන්නේ මොකද්ද කියලා කරුණාව අවබෝධ වුණා මිසක්කා. බුදුදන්සේ මානව අයිතිවාසිකම් කොමිසමට කියලා නඩුවක් දැම්මෙත් නැහැ. අජාසත්තර දිරවන්න ගිහිලා කිව්වේ නැහැ. කැතවැල කරන්න එපා. මොකක්වත් ඇත්තෙත් නැහැ. ඒකෙන් උනේ මොකද්ද? දැන් මෙතන ඉන්න කෙනෙකුට කියන්න පුළුවන්ද? ඔය එක්කිනෙකුට පුළුවන්ද බුදුරජාණන් වහන්සේ මේ දක්ෂකමක් තියෙනවා කියලා හීනකින්වත් හිතන්න දුනු අය කියවන්න. අපිට බෑ. ඒකට අජාසත්තම ඉන්න ඕනේ. අජාසත්ත හිටපු නිසා තමයි බුදුරජාණන්සේගේ ගුණ පෙනුනේ අපට. එහෙම නැත්නම් අපි දන්නේ නැහැනේ ගලප් පෙරළුවාට බුදුහාමුදුරු මරන්න බෑ කියන එක. අපි දන්නේ නැහැනේ ඇතෙක් කැරියට බුදුහාමුදුරු මරන්න බෑ කියන එක. දුනු අය කැරියට මරන්න බෑ කියලා දැනගත්තේ අජාසත්ත හිටපු නිසා. ඒකට අජාසත් බොහොම කල් පෙරම් පුරාගෙන ආවේ. ඒ නිසා පේනවා බුදු කෙනෙක් කියන්නේ කවුද කියලා. එහෙම නැත්නම් බුදුරජාණන් මේ රජ්ජුරුවන්ගේ තෙදටවත් 이르දි ප්‍රාතිහලින්වත් මොකකටවත් මුණ දෙන්න යන්නේ සත්‍යයට මුණ දෙනවා. ඒ මොකද ඒක තමයි උපේක්ෂා. ඒ උපේක්ෂා වෙලා පැත්තකට ඉන්න එක නෙවෙයි. කල යුත්තේ ඒ වෙලාවට කරනවා. යෝගාවචරෝ මේ බුදු වෙලත් බුදුරජාණන් මේ වගේ දේවල් කරාට යෝගාවචරය හිතුණා නෑ. මම භාවනා කරලා ඉඳගත්තා පස්සේ එක මස් මැස් එක්කත් එන්න බෑ. මදුරුවොත් එන්න බෑ. කහින්නත් බෑ. කිවිසුම් අරින්නත් බෑ. දොර වහන්නත් බෑ. සද්ද ඇහෙන්නත් බෑ. මේවට නඩු කිය කිය නඩු කිය කිය ඉන්න නිසා පටන් ගත්ත ඉල්ල ඉවර වෙනකම්ම තියෙන්නේ ගහපා දීමක් සහ නඩුවක් විතරයි. මේ හැම එකක්ම ඉන්නේ මං කාට හරි කරපු කෙනෙහිකමකට ප්‍රතිඵලයක්. නැත්තම් කොහෙද ඉන්නේ? ඉතින් ප්‍රශ්න වෙලා තියෙන්නේ මේ අකාය කෙනෙක්ම නිසා අනික් කටට සද්ද ඇහෙනවා. ඒකයි දෝෂේ. එහෙම එකෙක් විතර සාලා වෙයිලා වාඩි වුණොත් එහෙම ඒ මනුස්සයාගේ සද්ද නිසා අනික් කටට සද්ද ඇහෙනවා. කොහොම නමුත් මේ පැමිණෙන දේත් එක්ක උත්තරේ හදා ගන්න බැරුව ඉදිරියට යන ගමනක් ඇත්තේ නැහැ. උගෝ යෝගාවචරයේකට ඒ බව දන්නේ නැහැ. ඒ වගේ ඒකේ තියෙන ලස්සන කෑල්ල මොකද්ද? ඔය හැම ප්‍රශ්නයකටම උත්තරේ Taman දන්නවා. කාගෙන් හරි අපේක්ෂා කරන තාක්කල් ප්‍රශ්නේ Taman තුලින් විසඳෙන්නේ නැහැ. අපි කාගේ හරි කාගෙන් හරි පිට කෙනකින් අපේක්ෂා කරන තාක්කල් අපේ දැනුමට අපි නිඳා කරනවා. මේකට මට උත්තර දෙන්න පුළුවන්. මම මේකට උත්තර දෙනවා අද අද භාගයට කරනවා මම හෙට තව ටිකක් කරනවා අනිදා තව ටිකක් කරනවා කියලා මෙන්න මේ ඉදිරියට යන ගමනට කියනවා උපේක්ෂා නිමිත්ත ආශ්‍රය කර කර ඉන්නේ නැහැ තමන්ට කරන්න පුළුවන් හරිය කරනවා කරන්න කියලා ඒකෙන් එන යම් ප්‍රතිඵලයක් තියෙනනේ හරි හරි වැරදි දෙකම බාර ගන්නවා වැරදි ප්‍රතිවල આવොත් කියන මේක මීට පස්සේ මම කරන්න මේක වැරදි. මේක හරි මම මේක කරනවා. මෙන්න මේ ටික ලියන්න පුළුවන් නම් ලෝකෙ ප්‍රථම සාහිත්‍ය කෘති බාටපත් වෙනවා. ලෝකෙ දෙන අවංකව සාහිත්‍ය කෘතිය මා කරා මෙහෙම දෙයක් පැමිණුණා. මම ඒකට මෙන්න මෙහෙම කරා ඒක වැරදි. මම කරා මෙහෙම දෙයක් පැමිණුණා. මම මෙහෙම දෙයක් කරා ඒක හරි ගියා. මොකද යා තමන්ගේම ලේ වලින් කතා කරන්නේ. තමන්ගේම ප්‍රත්‍යක්ෂයෙන් කතා කරන්නේ. අපි හිතනනේ ඕකට වෙන ජාතක කතාවක් ඇති. එනත වෙන සූත්‍රයක් ඇති. එනත වෙන සමීකරණයක් ඇති. ඕකට වෙනම මැජික් එකක් ඇති. ඕවා හම්බ වෙනවා කියලා හිතාන ඉන්නා තාකල් කවදාකවත් තමන්ගේ හැකියාවල් මතුවෙන්නේ නැහැ. ඒක නිසා මේ උපේක්ෂා නිමිත්ත කියන එක වරදව ගත්තාම ඒකට අඥාන උපේක්ෂාව කියලා බුදුහාමර පාවිච්චි කරනවා. අඥාන උපේක්ෂාවට ඉඩ නොදී පැමිණෙන පැමිණෙන දෙයට මූණ දීමේ ශක්තිය යෝගාවචරයට එනවනම් ඒක එක පොලකදී නෙවෙන්නේ. අවස්ථා රාශියකදී මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පෙළ ගැහිගෙන යනකොට මේ උපේක්ෂාව නව පොලකදී විතර හම්බ වෙනවා. භ්‍රමචර්ය උපේක්ෂාව, එහෙම නැත්නම් චතුත් අධ්‍යාන උපේක්ෂාව, මජ්ජත් උපේක්ෂාව, ඉන්ද්‍රිය උපේක්ෂාව, සංකාර උපේක්ෂාව කියලා උපේක්ෂාව එන්නේ එන්නේ එන්නේ ඉහළට නගිනවා. ඒ කියන්නේ මේ කියන උපේක්ෂාවත් එක මුණතක් නෙමෙයි තියෙන එක විපරිණාමයටපත් වෙනවා. උපේක්ෂාව එන්නේ එන්නේ එන්නේ සක්‍රීය උපේක්ෂාවක් බාටපත් වෙනවා. ඒ වගේම අපි ඊයේ කතා කරා පග්ඝහ නිමිත්ත ගැන වීර්ය ගැන වීර්ය නව පොලක සඳහන් වෙනවා සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වල. සතර සතිපට්ඨාන ඊගාට සතර සම්‍යක් ප්‍රදාන් වීර්ය හතරක් වීර්ය જાති තියෙනවා. ඊටපස්සේ වීර්ය ඉද්ධිපාද ඊටපස්සේ වීර්ය බල වීර්ය ඉන්ද්‍රිය වීර්ය බලය ඊට පස්සේ වීර්ය බොජ්ජංගය ඊට පස්සේ විරිය සමාධි ආර්ය අෂ්ටාංග මාර්ග. ඒ වගේ මේ අපි හිතනවා අනේ ස්වාමීන් වහන්සේ මොන වගේ වීරියක් තිබ්බොත් ඇද්ද කියලා. ඉතින් වීර જાති 9ක් තියෙනවා මේක දිගේ ඉගෙන ගන්න. ඔය ඒ දවස්වල තිබුණා යාපෝට් එකේ ඉඳලා පරණ පාරේ කොළඹ යනකොට මේ තින්ත විකුණන කම්පැනි එක බෝඩ් ගහලා තිනවා white not quite. සුදු පාට කියලා ඉල්ලන්න යන්න එපා තින්ත සමාගමට ගිහිල්ලා apple white කියලා ඉල්ලන්න. cherry white කියලා ඉල්ලන්න. මිල්ක් වයිට් කියලා ඉල්ලන්නේ. සුදු පාටම තියෙන පාට හතක් අටක්. අපි චින්ත කරේ කියලා මට සුදු පාට දෙන්න කිව්වොත් ඌ ගොරකෑ. ඌ කියන්නේ මට ඇපල් වයිට් දෙන්න. මට චෙරි වයිට් දෙන්න. මට මිල්ක් වයිට් දෙන්න. එතකොට දන්නවා හරියටම කතා කරන්න කියලා. ඒ නිසා අපි මේ ගොනු කරන්න හැදුවට ධර්මයේ ඉදිරියට යනකොට මේ හැම එකක්ම අතේ ඇඟිලි විහිදෙන්න වගේ සවිස්තර දැනුමකට යනවා. ඒ ඒ වෙලාවේදී අපි කිව්වොත් වීරිය ගැන කතා කරනකොට <clears throat> ප්‍රධාන වශයෙන් ආරම්භ ධාතු, නික්ඛම ධාතු, පරක්ඛම ධාතු වීර්ය කියලා තුනක් තියෙනවා. දැන් අපි ගෙවල් දොරවල් වලින් පිට වෙලා ඇවිල්ලා මේ බුද්ධහම කරන්න ඕනේ. මේක මම්ම කරගන්න දෙයක් පින් කර බව හැබෑව. මම මේ ඉදිරියට යන්න ඕන කියලා අපි ගීගෙන් මේ ඉන්න අපි ඉදිරියට කටබඩවවන එදිනෙදා ගිහි ජීවිතයෙන් නැත්නම් පෘථග්ජන ජීවිතයෙන් ආධ්‍යාත්මයට යන්න ඕනයි කියලා හිතන වීර්යයක් තියෙනවානේ. ඒක තමයි ආරම්භ ධාතු කියලා කියන්නේ. ඒක තමයි අමාරුම දේ. සංසාරේ අමාරුම දේ තමයි මේ කක කක යන ගමනින් නම් හොඳක් වෙන්නේ නැහැ. අපි මේකට ආධ්‍යාත්මයක් පටන් ගන්න ඕනේ. අපි මේකට ආගමකට නැඹුරු වෙන්න ඕනේ. සද්ධාාවක් ඇති කර ගන්න ඕනේ කියලා ඒ ආරම්භ ධාතු වීරිය මෙතන ඉන්නේ එක්කෙනෙක්වත් තව කෙනෙක් වෙනම හේතු කරලා ගත් එකක් නෙවෙයි. මෙතන ඉන්න හැම කෙනෙක්ම තමා විහිම්ම ඒ ඊටිපන්දම් පත්තු කරගෙන තියෙනවා. ඒකට තමයි බුදුරජාණන්සේ වැඩියෙන්ම වන්දනා කරන්නේ. අපිට ඕන තරම් කාම ජීවිත ගත කරන්න පුළුවන්. අපිට ඕන තරම් දවල් මිගිල් රැ දනියල කියාගෙන උපාසක ජීවිත ගත කරතයි රැට කඩප්පුලිකම් කරන ගමන්. ඒ තියෙද්දි තමයි අපි හිතලා තියෙන්නේ ඒවා තියෙද්දි නෑ අපි උපාසක වෙන්න ඕන උපාසිකා වෙන්න ඕන සාමණේර වෙන්න ඕන සාමණේරි වෙන්න ඕන කියලා මේ ඉදිරියට තිබ්බ පියවර අපි ආදායම් බද්දෙන් නිදහස් වෙන්න කර බොරුවකුත් නෙවෙයි කවුරු හරි ගහනතර කසින් මේ කිරුවේ නැත්තම් කියලා දඬුවමකට කරපු එක්කුත් නෙවෙයි රවට්ටන්න කරපු දෙයක්කුත් නෙවෙයි මෙන්න මෙතන මේ තියෙන ආරම්භ ධාතු වීරිය මේ උපාසක උපාසිකාවන් භික්ෂු භික්ෂුණීන් අතර තියෙන නිසා කිසිම කෙනෙකුට මොන තරම් වැරද්දක් කරත් ආරම්භ ධාතුව තියෙන මිනිස්සෙක් වශයෙන් සලකලා කටයුතු කරනවා නම් පාසක පාසික භික්ෂු භික්ෂුණීන් අතර සාමයක් ඇති වෙනවා. අපි දැනගන්න ඕනේ මේ එක එක්කෙනෙක් ඔය ආවේ Tamanne ගත කරන්න පුළුවන් සුඛෝභෝගී ජීවිත ගත කළා මෙහෙට ආවේ තව කෙනෙක්කට සාක් වෙලා නෙමෙයි. එන්නත් බෑ ගියාට ඒක හරියන්නේ නැහැ. නිසා මේ ආරම්භ ධාතු වීර්ය අමතක වීම තමයි අපි අනුන් පහත් කළ සලකන්න හේතු වෙන්නේ. බලාපොරොත්තු සුන්ුණයි කියලා දැනගන්න හේතු වෙන්නේ අන්න එහෙම නැතුව මෙතන ඉන්න හැම කෙනෙක්ම තමා විසින් පටන් ගත්ත અભීත සටනක අසහාය සටනක ප්‍රතිඵලයක් වශයෙන් තමයි මෙතෙන් නැවිලා තියෙන්නේ කියලා දන්නවනම් අපිට තේරුම් ගන්න පුළුවන් ලෝකේ ඉන්න ජනගහණයෙන් ලක්ෂෙන් කී දෙනාද ආරම්භ ධාතු වීර්ය ඇති කරන්නේ අනිත් ඔක්කොම ලාස් වේගාස් යනවා කානිවල් යනවා චිත්‍රපටි බලන්න යන ලෝකෙක මේ පැත්තට ආපු එක නමුත් අපිට ඒක මතක නැතිනවා ඊට පස්සේ නික්කම ධාතු වීර්ය කියලා කියන්නේ මෙහෙම ඇවිල්ලා අපි බණ භාවනාවක් කරනකොට ඒ දවසක අපිට තේරෙනවා නම් වර්තමාන මොහොතේ හිත පාත්තන්න ඕනේ. ඒක පාත්තනකොට එක්ක ආස්වාද ප්‍රසආසේ තම්පින් බීම හැකිලිම එහෙම නැත්නම් සක්මණේදී වම දක්න වශයෙන් තේරෙනවා. මෙන්න මේක මම අඛණ්ඩව පවත්තන්න ඕනේ. ඒක මට පුළුවන් ඒකට යන්න පුළුවන් මම මේක අඛණ්ඩව පවත්තන්න ඕනේ කියලා කරට ගත්ත බර බිම නොතබා ගෙන යන වීර්යයට කියනවා නික්කම ධාතු කියලා. නැත්නම් පග්ගහිත විරිය කියලාත් කියනවා. ගත්ත දේ බිම තියන්නේ. ලෙඩක් උණයි කියලා හෝ භාවනා කරනවායි කියලා හෝ අසල් වැසියන කරදර උණයි කියලා Taman ගත්ත කාලතරණ කඩා ගන්නෑ. මෙන්න මේ විදිහට මේ පග්ගහිත විදිය නැත්තම් නික්කම ධාතු අරගෙන යන එකනට ඒ ඒ ගමනේ හම්බෙන Jave තමයි වෙලාවක හිතෙනවා මෙච්චර කාලයක් මම මේ කරගෙන අවිල්ලා තියෙනවා මම මේ පොඩි පොඩි දේවල් වලට චෝදනා කරනවා පොඩි පොඩි ඇඟේ අමාරුවක් ආවත් මම ප්‍රශ්න අහන්න හදනවා. සැක කරනවා නෑ මේ එකකින් කතාට මම මේ කාගෙන යන්න ඕන. මේක ඉවර කරන්න ඕන. මේ මේ කාගෙනවත් විශ්දෙන්නේ නෑ කියලා යාට එනවා යෝධ බල යෝධ වීරියක්. ඔය මොන එක ආවත් අන්තිම දිනේ මරණෙනේ. අන්තිම දිනේ පිස්සුව දෙන කෙනා මරිච්චා. පිස්සුවයිචා මම මේ කාගෙන යනවා කියලා එදාට තමයි ඔය සැකේ නැති වෙනවයි කියලා අපි කියන්නේ. විචිකිච්ඡාව නැති වෙනවයි කියලා. සෝවන් වෙනවයි කියලා. ඒ වගේම මේ දේ කරන්ඩ මෙන්න මේ මේ සිල්පද ටික මෙන්න මේ ටික අවශ්‍ය කරන්න කියලා මේ අනවශ්‍ය බොරු පැත්තක දාලා සීලය පිළිබඳව සීලබත පරාමාස පැත්තක දාලා කළ යුතු ටික කරන්න. එතකොට සීලබත පරාමාස කාමච්ඡා මේ විචිකිච්ඡා සක්කාය දිට්ටි මේ හේරම මම මේ මමයා උස් කරලා පෙන්වන්නට මේ නටන්නේ. කියා පාන්නට මේ සෙල්ලම තියෙන්නේ. මේ මමයා මෝඩකමේ ප්‍රමාණයට තමයි තියෙන්නේ. ඒ නිසා මෙයා හිටියට මම ඇතුලේ මම එයා හිටියට මම කවදාකවත් එයත් එක්ක කඳුරු කරන්න යන්නේ නැහැ. නැත්නම් අයිතිවාසිකම් කියන්න යන්නේ ඔබ කරන දෙයක් කරගනින් කියලා. ඒ සක්කාය දිට්ඨිය නැත්නම් මම මම කෙරුමා කියලා හිතාන ගතියක් තියෙනවා. කෙරුමී කියලා හිතනවා ඇති කාන්තාව. මන්ද අපි පිළිඹාදාගෙන මම කෙරුමා. මම අයියා. මම නඩේ ගුරා. අපි කියන්නේ මුදුනා. නැත්නම් ගරු මේක නෙමේ තේරම අපි කරන්නේ. අන්තිමට ඒක පැත්තක දාලා මේ මිනිස්සු අප්පා මේ කවුරු කෙරුවත් මුදුන වුණත් කලාතේ බැන්දත් එක ගොනා. ඒ වගේ manussකම තේරුම් ගන්නකොට සෝවන් වෙන්න පුළුවන්. ඒ වාගෙම තමයි උපේක්ෂාවෙත් මේ අර කීටි වශයෙන් ਸਰවචන්සේ දේශනා කරනට ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියලා කියනවා. නමුත් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල නාවපොලක කියවෙනවා. උපේක්ෂාවත් නවංග දසවිධ උපේක්ෂාවල් අපේ ශාසනයේ සඳහන් වෙනවා. ඒ නිසා අපි එක අර්ථකථනයක් දෙනකොට අපි කිව්වොත් මේ මෙත්ත කරුණා මුදිතා උපේක්ෂාවේ තියෙන උපේක්ෂාවත් චතුර්ථ ධානයේදී හම්බෙන උපේක්ෂාවත් භාවනා කරනකොට කරන తත්‍ර මජ්ජත්තතාවයේ සමාධියට යන දෙන්නේ නැතුව වීර්යයට යන දෙන්නේ නැතුව සම්බර කරන උපේක්ෂාවත් එක එක එක එක කෘති කෘත්‍යයන් කරනවා. ඒ කරන දේ එතෙන් දෙතෙන්ද බලපාන්නේ. ඒක නිසා කවුරුවක්වත් නැහැව දැන් මේක කරපන් දැන් මේක කරපන් කියලා කියලා දෙන්න. අපි ටික ටිකක් කරලා දීලා බග කීම අතර දෙනවා. හරි දේ කෙරුවොත් හරියයි. වැරදුනොත් වැරදි අන්නේ ආදීනවානිසංස සලකලා මෙන්න මෙහෙමයි ගෙනියන්න ඕන කියලා උපේක්ෂාව පාවිච්චි කරන කෙනා එන්නේ එන්නේ එන්නේ සුවාදීන වෙනවා. එයා දැනගන්නවා මයිලක දැනට සෑහෙන ධර්ම කරුණු ටිකක් තියෙනවා. සෑහෙන අත්දැකීම් ටිකක් තියෙනවා. හදිස්සියේ කරදරයක් වුණේ නැත්තම් මම මේකත් එක්ක දිගට පුළුවන් ප්‍රමාණයෙන් කරගෙන යනවා කියලා. Tamante විශ්වාසයේ වැඩෙන ගතිය තමයි මේ භාවනාවේදී අපිට හම්බ වෙන ditta ධම්ම සුඛය. අන්න තේරෙන පටන් ගන්නවා ඔය තාම අංග සම්පූර්ණ නැහැ. නමුත් සාමාන්‍ය වැඩක් කරනොත් මට මගේ විදිහට කරගන්න පුළුවන් කියලා ඒක ඇත්තටම මෙහෙම කිව්වොත් වැරදි නෑ. යම් කිසි කෙනෙකුට ලාවට තේරෙනවා නම් මම දැන් යන්තම් කොහොම හරි සමාධිය නැති වුණාට හිතනක් කරගන්න දු කියලා පස්චරි සමාධිය ඇති කරන හැටි දානවා. මම සමහරලාට ඕනට විදිහට දඟලලා හිත වික්ෂිප්ත වෙනවා. නමුත් මම දන්නවා ඒක සදාකාලික නෙවෙයි ටික වෙලාවකින් ආයෙ වික්ෂිප්තකෝ නැති වෙනවා. ඉතින් එහෙම තියෙදි මම නියත කාලසටහනක් ඇතුළේ වැඩ කරගෙන යනකොට අපි දකින්නනම් අලුතෙන්ම ආපු කෙනෙක්. මේ මොනවත්ක්වත් දන්නේ නැතුව. එයා දාඩමනවා, දඟලනවා, මහන්සි වෙනවා. එයා හිතාගෙන ඉන්නවා සමාධිය දිගටම තියෙන්න ඕනේ. වීර්යය දිගටම තියෙන්න ඕනේ කියලා. අන්න එහෙම වෙනකොට යම් කිසි කෙනෙක් පෙළඹෙනවා නම් <clears throat> තමන්ගේ සමාධියත් පාවා දීලා හරි අර දඟලන මනුස්සයට ඩිංගිත්තක් අත දෙන්න පුදුමාකාර තමන්ගේ දැනුමේ පන්නරයක් එනවා. ඒකෙන් තමයි තමන් දැනගන්නේ දැන් මම නම් දනිපනි ගහලා යන්තම් ගොඩටම ආවේ නැහැ නහය උස්ස ගන්න පුළුවන් වුණා. එතකොට පේනවා වටේ පිටේ සෑහෙන පිරිසක් ඒ ටිකවත් දන්නේ නැතුව දඟලනවා. අපි දන්නවා මමත් ඔතන හිටියා. හැබැයි මම කොහොම හරි කරලා වැටෙන්නේ නැතුව අත දෙන්න අත දාරින් නැතුව පාවා දෙන්න නැතුව ආපු නිසා මම දන්නවා දැන් උකට ඔච්චර දඟලන දෙයක් ඇත්තනට ලේසි ක්‍රම ටිකක් තියෙනවා කියලා. ඒ නිසා අර පුද්ගලයාට දඟලන අලුතෙන් එන කෙනාට තමන් දන්න ටික මාන්නකාරකමක් ඇති කරගන්න නැතුව එයා පහත් කරලා සලකන්නේ නැතුව ඇයි මොකද්ද ප්‍රශ්නේ පුළුවන් ද මට උදව් කරන්න කියලා නැත්නම් එයා කිව්වොත් අනේ මට උදව්වක් ඕන කියලා උදව් කරන්න යෑමේදී පුදුමාකාර ප්‍රතිශක්තියක් එන්න පටන් ගන්නවා. ඒක අපිට මේ භෞතික විද්‍යාව ගෙන්නුවේ අපිට පුංචි කාලේ දත් වෙනවනේ. ඊට පස්සේ කිරිදත් ගිහිල්ලා හයිය දත් වෙනවනේ. ඉතින් ඒ දත් වෙනකොට ඉසල ඉසල දත් වෙනකොට පුංචි කාලේ වුණ හැදෙන පොඩි උන්. ඉතින් උන් දෙරාය මැද කෑ ගහනවා. ඉතින් අම්මා හිතන්නේ කිටි නරක් වෙලා බඩ නරක් වෙලා නෑ මේ දත් දෙන්න දඟලන්නේ. ඉතින් අම්මා දන්නේ හැබැයි අත්තම්මා දන්නවා. අම්මා කියනවා කරබන හිටපන් ඔය කිරියෙන්ද කිරි දත් දෙන්න දඟලන්නේ කියලා. ඊට පස්සේ ඉතින් පොඩි එකාට දන්නේ නෑ මේ මොකක්වත්. පොඩි එකාට දන්නේ නෑ මේ උණ එනවා, දත් එනවා. ඌට මොන දත් එනවද තාම අය අතර දන්නෙත් නෑ. කවදා හරි ඒ නිසි වයසට කතාද බැන්දොත් අවුරුදු 16 තමයි සාමාන්‍ය සාසනික කියන්නේ නිසි වයස කියලා. 16 කසාද බැන්දෝ 19 විතරනට පළවෙනි බබා 17 වෙනකොට පළවෙනි බබා හම්බ වෙනවා. තාත්තගේ 19 වෙනි අවුරුද්ද වෙනකොට ඥාන දත එනවා. ඒකට පොඩි එකාගේ පළවෙනි දත එනවා. ඒකට පොඩි එකා අඬන හැටි ඥාන දත එනකොට රිදෙන රිදිල්ලෙන් තේරෙනවා මේ කඳන්නේ මේකට කියලා. උන් ඕමයි චක්‍ර දැන්න කසාද වයින්කොට 38ක් විතර වෙනවා. ඊශ්වර තමයි 16 දී බැන්දේ. තාත්තගේ ඥාන දත එනකොට බබාගේ පළවෙනි කිරි දත එන්න තියෙනවා. ඒතර පොඩි එකා නටනකොට පොඩි එකා කෑ ගහන්නේ ඇයි කියලා තේින මොකද Tamange ඥාන දස එනකොට රිදෙනවා දැන්. ඒ ඒක ඒ දෙක අතර සම්බන්ධතාවය බලන්න Tamange දරුවගේ දත් වෙන එක Tamanට තේරෙන්නේ Tamange දතක් මෝරන්නයි. ඒ මෝරන දන්තර කියන දාන තතර කියන්නේ ඥාන දත කිය. ඒ වගේ මේ භාවනා ජීවිතයට පෙළඹෙන විශාල පිරිසක් ඉන්නවා. ඒ පිරිස වලට ආතපాతයක් නැහැ. ඉතින් ඒගොල්ලෝ දැකලා වල බෑ බෑ ඌව කරන්න කිව්වොත් මගේ විවේකයට බාධා වෙනවා. ඌව කෙරුවොත් එහෙම මේ මම මේ මේ මාන්නකාරකමට යන්න හදනවා කියලා. ඒ Tamanට ළඟ තියෙන පුංචි අත්දැකීම හෝ අර කෙනාට නොමසුරුව දෙන්න ගියොත් Tamanට විශේෂ පන්නරයක් ලැබෙනවා. ඒ නිසා එතන උපේක්ෂාව උපේක්ෂා වුණොත් අඥාන උපේක්ෂාවක්. අපිට අයිතියක් නැහැ අපි මේ අනුගෙන් ඉගෙනගත්ත සද්ධර්මය මට අයිතියට පවර ගන්න. කියා බණ්ඩ අයිතිකුත් නැහැ. නමුත් කවුරු ඇවිල්ලා කිව්වොත් පේනවා ඔබතුමා මෙහෙම වැඩක් කරගෙන යනවා. කොහොම කොහම හරි වෙලාවට භාවනා කරනවා. අනේ මට බෑනේ. මට දවසක් භාවනා කරොත් දවස් හතක් අම්මැලි වෙනවානේ. මම මොකද කරන්න ඕන? ඒ මනුස්සයට බැනලා වැඩකුත් නැහැ. Taman සීපත් කරනකොට මම පටන් ගන්න කාලේ මම මෙහෙමත් කිරුවේ නැහැ. ඒ නිසා මෙයාට කියලා දෙනවා මෙහෙම තමයි පටන් ගන්න හැටි. එකයි මට කියන්න තියෙන්නේ. ඕක පරාදයක් කියලා බාර ගන්න එපා දිගට කරන්න. එන්න නැත්තම් මෛත්‍රික අපි දෙන එකට භාවනා කරමු. එහෙම නැත්නම් මන් දන්න තැනක් තියෙනවා ඔයත් තේරෙන්න යන්න. කියලා මෙන්න මේ කරන විදිහට Tamanට තේරෙනවා අර Tamanම විඳපු දේ දැන් තව කෙනෙකුට කියලා දෙන්න ගියාම ඒක පන්නරයක් සහිතව, තෙදක් සහිතව ගැල්වනයිස් වෙලා යන්නේ. ඉතින් මේ නිසා ඒ හදා බෙදා ගැනීම තුළ මේ උපේක්ෂාවේ පුදුමාකාර වර්ධනයක් තියෙනවා. මේකට කියන්නේ බාහිර සාසනය කියලා. Tamange ඇතුළත වෙන එකට අභ්‍යන්තර සාසනය. බාහිර සාසනයක් තියෙනවා. බාහිර සාසනය කියන්නේ ඒකට සැදී පැහැදී කටයුතු කරන කෙනාට ශක්ති ප්‍රමාණයෙන් අත දීගෙන යනකොට අර උපේක්ෂාව අත්පැත්තකටලා කරාරින එකක් නෙමෙයි සිද්ධ වෙන්නේ. යෙදෙනවා. හැබැයි යෙදෙන්නේ ඉල්ලගෙන කන්නේ. කවුරු ඇහුවත් උදව් කරනවා. ආන් මේ විදිහට භාවනාදී වෙත පැමිණෙන හැම දුකක්ම හැම අසාධාරණයක්ම හැම අකටයුත්තක්ම දුක්ඛ සත්‍ය Tamanne කියලා දෙන්න දෙන අතිරේක පාඩමක්. අතිරේක අභ්‍යාසයක් කියලා බාරගත්ත දවසේ අපි ඔය මේ හිටපු මීත්‍රිකල ඔය දැන් අපේ දැන් වැඩ ඉන ස්වාමීන් වහන්සේලා ඉස්සලා හිටිය අපේ හේමනන්ද ස්වාමීන් වහන්සේ. ඒ ස්වාමීන් වහන්සේ ලියලා තිනවා ලොකු ස්වාමීන් ළඟට ගිහිලා කියපු වචනයක් අනේ ස්වාමීන් වහන්සේ මට පේන්නේ මේ මුළු ලෝකෙම තියෙන්නේ මට මෛත්‍රිය උගන්වන්න කියලා. මෛත්‍රී භාවන හොඳට පෙළ ගැහිගෙන එනකොට කියලා තියෙනවා මේ මුළු ලෝකෙම සිදුවෙන කෙනහිලි මේ මුළු ලෝකෙම හම්බෙන සැලකිලි සියල්ලම මට හම්බෙලා තියෙන මේ මෛත්‍රිය තහවුරු කරගන්නයි. නිසා මේ ලෝකය කියලා කියන්නේ නොදකින් නොපතන් කියන දෙයක් නෙවෙයි. ඒක විශාල විශ්වවිද්‍යාලයක්. ඒකේ ඒ ආචාර්යවරු ඒ වෙලාවට පාඩම දෙනවා. අපි ගොත් ඔය පාඩම බෑ ඔය උරුරව බෑ ඔය පන්ති කාමරේ බෑ කියලා ආය සංසාරයක් ඉන්න වෙන ඔය පාඩම ගන්න. නිසා හම්බ වෙච්ච වෙලාවදී ඒ පාඩමෙන් තමයි ලබා ගන්න තියෙන කටයුත්ත කරන කෙනාට කියනවා අපි සාමාන්‍ය ජීවිත ගැන ස්ථානෝචිත ප්‍රඥාව. තන්මැසි නුවණ. ඒ තැනට අවශ්‍ය ඥානෙ. අපි ළඟ තියෙන බුබ්බඩකම, කම්මැලිකම, අඥාන උපේක්ෂාව නෑ නෑ. එහෙම දේවල් මයි ළඟට එන්න ඕනේ නෑ. භාවනා කරනකොට මට සියල්ලම සමනලයට අතු නැමුණා වගේ තියෙන්න ඕනයි කියලා හිතානේ. බුදුහාමුදුරුවෝ අවුරුදු 6 දුෂ්කර ක්‍රියා කළා අවසාන භවයේදී. ඒ දුෂ්කර කරපු එක ක්‍රියා කරපෙකේ 16න් එකක්වත් විඳලාද අපි මේ දඬන්නේ. 16න් එකක්වත් විඳලාද මේ නටන්නේ. ඒ නිසා අපිට තියෙනවා දෛත්‍යවාසිකමක් මේ වෙත පැමිණිච්ච දේ දරා කියාගෙන යනවා වෙනුවට ඇයි මට වෙන වෙන්නේ කියලා හිතන. ඒ හිතන එක ස්වභාවය හිතන කෙලෙස්. ඒක බුදුහාම අපිට දෙනවා ඒකට ආදර්ශයක්. මහණි මේ වගේ වෙලාවට මේ උපේක්ෂා නිමිත්තම මනසිකරණය කරන්න ගියොත් එයාගේ සමාධිය කවදාවත් කෙලස් කපන්න යන්නේ නැහැ. කෙලෙස් කපන්න යනකොට ඇඟට දැනෙනවා කැපෙන හැටි. මේ මේ කෙලෙස්ය ආව මට රාගය ආව වෙනද නම් මම මේකට රාගෙන් තෙත් වෙලා මොනවා හරි කරනවා දැන් තෙත් වෙලා නැහැ නමුත් රාගය ඇවිල්ලා තියෙනවා. ඒකට වෙන බේත් නැහැ. ඒකට මූණ දෙන්න ඕන. ද්වේෂය ඇවිල්ලා තිනා කන්‍යම් මරණ්‍යම් කියන මට්ටමට හැබැයි කාලා මරලා නැහැ. හැබැයි දත ඇතුලේ කාගෙන ඉන්නේ. ඒකට දන්නවා මේ මේක දන්නේ නැතුව හිටියනම් මේ වෙලාවේ මම යකෙක් වගේ විසෙක් වගේ මේවට ගිහිල්ලා කාය දුස්චරිත වචී දුස්චරිත කරගන්නවා දැන් ඇතුලේ පැහෙනවා. හැබැයි දැන් කාය දුස්චරිත මට්ටමට යන්නේ වචී දුස්චරිත මට්ටමට වීතික්‍රමණය වෙන්නේ හැබැයි ඇතුලේ ගොජ දානවා. ඒතකොට දන්නවා මේ දැන් මම මූණ දීලා ඉන්නේ. උප්පන්නං සන්තං වා අජ්ජත්තං ව්‍යාපාදං සම්තිමේ අජ්ජත්තං ව්‍යාපාදෝති පජානාති. මගේ ඇතුලේ හොඳටම ද්වේෂයක් ඇවිල්ලා. හැබැයි තම ක්‍රියාවත් වෙලා නැහැ. ඒක බව මම දන්නවා. ඒක නොආයුත්තක් නෙවෙයි. පැවිුණාට පස්සේ වීතික්‍රමණය වෙන්න දෙන්නේ නැතුව නතර කර ගන්නවා. අනිත් දවසේ ඒක පරිඋත්ථාන මට්ටමට එන්න දෙන්නේ නැතුව නතර කර ගන්නවා. එහෙමම කරගෙන කරගෙන කරගෙන මේක පාත්කරනද අතක් පිට අතක් තියාගෙන ඉඳලා කරන්න බෑ. එනේන කෙලෙෂය අඳුරගෙන ඒකට ඥානාන්විතය අවස්ථා තන්වැසිනුවණින් ඒ අවස්ථානුකූලව කටයුතු කරන්න ඉගෙන ගත්තට පස්සේ ඇත්තටම සරුවචන් වහන්සේගේ ප්‍රකාශන වල තියෙනවා සෝවාන් වුණාට පස්සේ ඒ පුද්ගලයා දන්නවා ඒ දුක දිගටම එනවා යාට. නමුත් ඊට පස්සේ දන්නවා අත් බේත් දන්නවා. ඒ නිසා කියලා තියෙනවා මං කෙරෙහි තමන්ගේ අම්මා අප්පා එපයි කියලා වස්තු භෝගේ එපයි කියලා ජාතිය වංශය අතහැරලා යම් කිසි කෙනෙක් ඇවිල්ලා පැවිදි වුණා නම් ඒක මට විශාල වගකීමක්. ඒ නිසා මං එයාට වග වෙන්න ඕනේ. එයා සෝවන් වෙනකම්. සෝවන් වුණාට පස්සේ මං ගණන් ගන්නෑ. මොකද එයා දන්නවා දැන් ඊට පස්සේ තතපය කඩා ගන්න හැබැයි මරණ වට්ටමේ තුවාල කරගන්නේ ගොඩේන හැටි දන්නවා. ඒ නිසා යම් කිසි කෙනෙක් සෝවන් බවටපත් වෙනකම් සරුවචනාංශේ නිකන් හරියට හිතනවා එයා තාම අතදරුවෙක්. එයාට අත එයාට අත දෙන්න ඕන. මේ සෝවන් වුණාට පස්සේ කියනවා ඔබම වතුරට බෑපන්, දම්බි ගහපන්, පීනන්න පුරුදුයන් කියලා. එහෙම කරන්න ශක්තියක් තියෙන්නේ බුදුරජාණන්සේත් ඒ පාරෙමයි ගියේ. බුදුරජාණන්සේ දන්නවා මේ ප්‍රායෝගික අත්දැකීම තමයි ඇත්තටම එයාට පිහිටක් වෙන්නේ. දැන් අද අම්මලා තාත්තලා දරුවෙකුට කවදාකවත් ගහක නගින්න දෙන්නේ නැහැ. වතුරක් දකින්නකොට කොල්ල ඇදගෙන පාරෙන් එහාට යනවා. ඉතින් මූ වතුරට වැටිච්ච දාසේ හබක් ගන්නවා විතරයි තේරෙන්නේ මැරලා යනවා. මේ ළඟදී තිබුණා මොකද්ද එකක් බලන YouTube එකක්. ඒකේ පෙන්ලා තිබුණා මේ දරුවන්ට ටිකක් මේ හිතුවක්කාරකම් කරන්න දෙන්නේ කියලා උන්ට උන්ගේ ජීවිතේ තේරුම් ගන්න. හැම ප්ලාස්ටික් බෑග් එකකම දාලා තියෙනවා මේක දරුවන්ට පෙන්වන්න එපා දාගත්තොත් දරුවෝ ඔළුවේ දාගෙන මැරෙයි කියලා. ඒ නිසා ප්ලාස්ටික් කියන්නේ අමු විසක් දරුවෙකුට. ඉතින් කවදා හරි ඌක වලක්කගෙන හිටපු දවසේ දාගත්තු දවසේ මැරෙනවනේ ඒත් මැරෙනවා. ඒ නිසා ඌ දාලා මේ ඔලුවට දාලා රබර් බෑන්ඩ් එකක් දාලා ටිකක් වද දෙන්න අරින්න ඕන. ඒ ඕම් බලපන් කෙරුවා. ඊට පස්සේ ඌ දාන්නේ නැහැ. වලක්කගෙන හිටියොත් ඌ දානවා. ඒක තේන ගින්නක් කරන හදරණි කියලා දෙන්න. කාර් එකක් එලවන්න පුරුදු කරන පිටින් එක දාන්න. ඒ වැඩි ටික කිතු නැත්නම් කොහෙද කොල්ලට මේ මනුස්සකමක් ඉතුරු වෙන්නේ. දැන් කොල්ලෝ නැහැ. දැන් ගැරන්ඩියෝ. මොනම ශිල්පයක්වත් දෙන්නේ නැහැ. මොකද අම්මලා තාත්තලා හිතා ඉන්නවා මේ දරුවෝ වැරද්දෙන් බේරලා හැදුවොත් හොඳ ශිෂ්ට සම්පන්න දරුවෝ හැදේ කියලා. උන් එකයි කරන්නේ අම්මාට අප්පට වෛර කරනවා. අපේ තරුණ කාලේ අපේ සෙල්ලම් කාලේ අපිට දෙන්නේ නැහැ. මට පුදුම සතුටක් තියෙනවා. අපේ හැදිච්ච ගෙදර මාත් එක්ක 13 දෙනෙක් හිටියා. උදේට ගණන් කරලා එළියට දානවා හැන්දෑවට ගණන් කරලා ඇතුළට ගන්නවා. එච්චරයි අම්මට කරන්න පුළුවන්. අම්මට කරගන්න වෙලාවක් නැහැ. මේ යනකොට කන් දෙකම තිබුණා එනකොට තිබුණාද ගණන් කරන්න වෙලාවක් නැහැ. අප්පච්චි කියලා තිබුණා තොපි දහපතුරාව ගිහිල්ලා මොනවා කරගෙන ආවත් ඔළුවට උඩින් තුවාලයක් කරගෙන ආවොත් බුබ්බුරු වෙනකන් ගහනවා තොපිට කියන. එච්චරයි. ඉංග්‍රීසියට කරන්න දෙන්න අපි දෙන්න දෙන්න ගැට ගාලා ඉස්කෝලේ යනවා. හැන්දෑවට පස්සේ කන්න දුන්නා පස්සේ ගඟට ගිය එක ගඟේ. කැලේට ගිය එක කැලේ. ගණන් කරලා ඇතුළට දාන එක විතරයි. දැන් ඉන්නේ අම්මට අම්මා කෙනෙකුට එක දරුවෙක් නැත්තම් දෙකයි. උණ්ඩ මැස්සෙක් වහපුවම අම්මට උණ. ඉතින් ඒකල හිතනවා අපි දරුවෝ හදනවා කියලා. ඒ ක්‍රමේ හරියන්නේ ඒ ක්‍රමේ හරියන්නේ දරුවට අදාළ අත්දැකීම් ටිකේ දරුවට දුන්නේ නැත්නම් ਉਹ කවදා දුක අවබෝධ කරන්නේ කොහොමද අම්මලා තාත්තලා කොච්චර දුක් විඳද කියලා දැනගන්නේ ඒ නිසා මේ දරුවන් හදන උපමාවක් මම ගත්තාම ඒකෙමයි මම කියන්නේ භාවනා ලෝකේ නැත්නම් පැවිදි ලෝකේ ශිෂ්‍යෙක් හදනකොට නැත්නම් භාවනා හිත හදනකොට අනවශ්‍ය උරතල් දෙන්න යන්න එපා. අනවශ්‍ය මේ සැප සම්පත් දීමෙන් හොදක් වෙයි කියලා හිතන්න එපා. ඒ දරුවා වෛර කරනවා. ඇයි අපේ සෙල්ලම් කාලේ ඇයි අම්මලා දෙන්නේ නැත්තේ අපට අපේ තාත්තලා දෙන්නේ නැත්තේ පහේ ශිෂ්‍යත්වයට අද දරුවෙකුට කරන වද ටික දිහා බලනකොට ඒකගෙන් පුරවැසියෙක් නම් හැදෙයි කියලා හිතන්න බෑ. ওই වයසේදී හොඳටම පැය ගණන් සෙල්ලම් කරන වයසනේ. කොඳුයට පෙළ හයි වෙන වයසනේ. ඒක කාමරේ දාලා ලොක් කරලා කියනවා හෙට උදේනකම් පාඩම් කරපන් කියලා. මේ වගේ අඥාන වැඩ කරලා જાතියක් ගොඩනගන්න බෑ. මේ වගේ අඥාන මෝඩකම් කරලා අපේ ඇඟේ පැත්තේ මස් පිටු ටික වැවෙන්නේ නැහැ. ඒ ටික වැවෙන තීක නතර කරලා අපි හිතනවා නම් මේ මස් පිටු හොල්ලන්න නැතුව පින්න පුහුල් ගෙඩි වගේ හදලා පාරට දැම්මට සත්ත පහක වැඩක් නැහැ. සත්ත පහක වැඩක් නැහැ. ඒ නිසා භාවනා කරන මිනිස්සයා බාලදක්ෂෙක් වෙන්න ඕන. භාවනක භාවන භාවනා කරන කෙනා බාලදක්ෂිකාවක් වෙන්න ඕන. එයා දැනගන්න ඕන ඉඳපු ගමන් කැලියට ගිහිල්ලා මොනවත් නැතුව කූඩාරමක් ගහලා ගිනි ගොඩක් පත්තු කරගෙන උදේ වෙනකන් ඉන්නේ කොහොමද කියන්නේ. එයා දාලා යන්නේ ඊට වැඩිය සැපසහිත ගයක්. එහෙම නැත්තම් උන්ට බාල යක්ෂයෝ කියලා කියන්නේ. බාල දක්ෂයෝ නෙවෙයි බාල යක්ෂයෝ. ওই පහුගිය තිබුණු ලංකාවේ තියෙන විප්ලව තුනක් තිබ්බා. JVP මොය දෙමළේකේ. එකම බාලදක්ෂයෙක්වත් එකම දහම් පාසල් ගිය ළමයෙක්වත් උඩ සම්බන්ධ වෙලා නැහැ. මොකද උණ්ඩ කියලා දීලා තියෙනවා සෙල්ලම් කරන්න හැටි ආලි සත්තුත් එක්ක දඟලන හැටි වැඩ කරන හැටි උණ්ඩ විප්ලව කරන්න ඕනේ නැහැ. උන් දන්නවා විප්ලව කෙරුවට මොකක්වත් හම්බ වෙන්නේ හම්බ කෙරුවොත් කන්න පුළුවන් කියලා. ඒ මොකක්වත් නැති මිනිස්සු තමයි ඕවට යන්නේ. නිසා දෙමව්පිය දරුවෝ හදනකොට වගේ Tamange හිත හදනකොට මේ හිතට අමතර වාසි ලැබෙයි කියලා හිතුවොත් හිත බුබ්බඩ වෙනවයි කියලා හිතා ගන්න. හිත අඥාන උපේක්ෂාට වැටෙනවා. වේත පැමිණෙන දුක ඉවසගෙන ඉන්න එකට අපේ සිංහලයාගේ කටේ අත දාන්න වටිනවා. පැමිණි දුක් පැණි රහයි කියලා කතාවක් තියෙනවා. පැමිණි දුක් පැණි රහයි කියලා හැම ශිල්පෙම හැම වේදයකින්ම හැම ඥානකින්ම අපි දුක් නොපැමිණිය යුතුයි කියලා. ලෞකික ඥාන කියලා කියන්නේ දුක් නොපැමිණීම පිණිස කරන දේවල්. ඒකෙන් වෙන්නේ බුබ්බඩ වෙනවා. ඒකෙන් වෙන්නේ නිකන් ගැරන්ඩිහවක් ගැරන්ඩිව හැදෙන එක මිසක් හැදෙන්නේ නැහැ. ඒ නිසා වෙත පැමිණෙන හැම දුකකින්ම වෙත පැමිණෙන අපහසුවකින්ම වෙත පැමිණෙන අපකීර්තියකින්ම මේ දුක්ඛ සත්‍ය පිළිබඳ මොකද්දෝ තිත්ත පාඩමක් අපිට ඉගැන්වෙනවා. ඒකට එයාට මුණ දෙන්න දෙන්න. අවශ්‍ය උදව්වක් කරන්න. උන්ට නැඹු පැත්තකට වෙනවා මම ඔබ වෙනුවෙන් කරලා දෙන්නම් කිව්වොත් වෙන්නේ මොකද්ද? ඒ මනසට දුක අවබෝධ කරගන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා. ඒ නිසා භාවනා පරියන්කයට ගියාට පස්සේ සක්මනකට ගියාට පස්සේ Tamanට මොකක් හරි අපහසුතාවයක් පැතුණා නම් නිවන කිට්ටු කරලා තියෙනවා කියලා මතක තියාගන්න. ඒකට කියන්නේ භාවනාදි පැමිණෙන දුක සිට දෙව්දුව ගෙට වැඩියා. එහෙම නැත්නම් ওই දුක යහපැත්තේ විශාල ඥානයක් පොරොත්තු වෙනවා. දුක හරහා යන්නේ නැතුව ඥානෙ ලැබෙන්නේ නැහැ. නිසා දුක මගාරින මිනිස්යාර ඥානෙ මගාරින. එන්නේ එන්නේ වෙන්නේ මොකද්ද අපි සාමාන්‍ය හුස්මක් හුස්මක් දෙකක් අතර තියෙන දෙක අල්ලා ගන්න දඟලන කියන පුංචි සටනකින් පටන් අරගෙන හුස්ම යන අතරමඟදී හිතවිල්ලක් මැදිහත් වෙනවා ඒත් අල්ලා ගන්න පුරුදු වෙනවා. ඊට පස්සේ වේදනාවක් ඇවිල්ලා මැදිහත් වෙනවා ඒත් අල්ලා ගන්න පුරුදු වෙනවා. ඊට පස්සේ සද්දයක් එනවා ඒත් අල්ලා ගන්න පුරුදු වෙනවා. ඒතිෙද්දි භාවනාව ආනපානේ කරගෙන යනකොට ඔන්න සමහරලාට ආනපානෙත් නැති වෙනවා, හද්දත් නැති වෙනවා, වේදනත් නැති වෙනවා, මල උලව්වයි දැන් ඔන්න මොකද කරන්නේ? ආ ඊට පස්සේ ඒකත් පුරුදු වෙනවා. ඒත් සතියින් ඊට පස්සේ බෙල්ල හිර කරනවා වගේ තේරෙනවා. ඇඟ රත් කරනවා වගේ තේරෙනවා. කම්පන චංචල කරනවා, කලන්ත කරනවා, වක්කාර කරනවා, සුරිසුලන් එවනවා, සුනාමි එවනවා, ගිනි කඳු එවනවා. මේ ඔක්කොම එනකොට යෝගාවචරය හිතා ගන්න දෙනවා. මේ මොනවා වුණත් වෙන්නේ නැහැ. මැරෙන්නේ නැහැ. හැබැයි මැරෙනවා කියලා හිතුවොත් මැරෙනවා. එච්චරයි. ඒක ඒ බුබ්බඩයට හිතුනොත් මනේ අම්මේ දැන් මේ සුනාමියක් ආවේ මැරෙයිද කියලා බැලුවොත් ඌ ඇත්තට මැරෙන තුරු මැරෙනවා. මොකක්වත් වෙන්නේ නැහැ. ඔහොම ගිහිල්ලා කවදා හරි කවදා හරි මරණ වේදනාව ඇස්පනා පිට වින්ද දවසට පහුවින්ද තමයි සෝවන් වෙන්නේ. ඒක මට කිව්වේ 1999 79 ඔය පාතිමා රිට්‍රීට් එකේ ඉඳද්දි මුනීන්ද්‍රජීතුමා. එතුමා කිව්වා ජීවිතය පිළිබඳව අපේක්ෂා අතහැරලා මරණ වේදනාව මේ දැන් මැරෙයි. දැන් මම ඉවරයි කියලා තියෙද්දිත් හිත සලා ගන්න නැති මනුස්සයට ඊගාවට හම්බෙන ඥානය තමයි සෝවාන්. මේක සිංහලෙන් ප්‍රාසය දනවන කියවන්නේ කොහොමද? අමෘතය ලැබෙන්නේ මූර්තේ හරහා. එනිසා කවුරු හිතනවා නම් මේ අමෘතයට යන්න තියෙන්නේ මූර්තේ පිටුදැකීමෙන් කියලා අමෘතය කියලා කියන්නේ නිවනට මූර්තය කියලා කියන්නේ මරණයට. මරණය හරහා තමයි අමෘතයට යන්නේ. ඒ නිසා සෝවාන් වෙච්ච එකන දව හත් වාරයක් මරනවා දකින්න ඕනේ සත්තුක්කත්තු පරම. එතකොට එයා දන්නවා මරණවට මුකුත් වෙන්නේ නැහැ. මහා ලුකුට අපි මොනවත් කරන හිටද සංසාර වශයෙන් මුකුත් වෙන්නේ නැහැ. ඒ ජීවිතේ නිව දකින්න එකන කෝලං කෝල වෙනවා. ඒ වෙලාවේදීම මරණය අපි එක සැරයක් පී ගමන් එයාට නිවන් දකින්න පුළුවන් වෙනවා. ඒ නිසා මරණ දුක කෙලවර කරගෙන ඇත්තා වූ මේ සියලු දුක් එන්නේ එන්නේ එන්නේ බරපතල දුක් වලට මුහුණ දෙනවා නම් එයාට කියන්න බෑ ඒක සමා උපේක්ෂා නිමිත්තක් කියලා. එයා දන්නවා පැමිණෙන හැම දුකකටම හරහා යෑමෙන් තමයි මම පන්නරේ ලබන්නේ. හරහා යෑමෙන් තමයි මම ක්‍රමතා විදි හොයාගන්නේ. හරහා යෑමෙන් තමයි මම දැනගන්නේ මේ දුක මල්ලෙන් ගහලා යන්න එන්නේ. සතිය ඉස්සරහින් තියාගත්තාම සරුවචනාංශයේ හිමවන්ත සූත්‍රය කියනවා මහණෙනි මේ අවදි කර ගන්නාලද සතිය තියෙනවා නම් උඹට ඕනේ නම් හිමවන්ත පර්වතේ පලන්න පුළුවන් ඔය තුච්ච අවිද්‍යාව ගැන මොන කතාවද කියලා. අවිද්‍යාව දිනන්නේ මේ සතියේ නෑ කියලා හිතෙන චිත්තක්ෂණය විතරයි. අවිද්‍යාව තියේදී දන්නවනම් අවිද්‍යාව තියෙන බව දන්නකම සතියක් කියලා අවිද්‍යාව නිකම්ම නිකන් බොඳ වෙලා යනවා. ලොඳ වෙලා යනවා. ක්ෂය වෙලා යනවා. වැය වෙලා යනවා. නිරුද්ධ වෙලා යනවා. අපි කොයි වෙලාව හිටියොත් අනේ මට ආවේ සතියේ නෑ අවිද්‍යාව තමයි තියෙන කියලා අවිද්‍යාව හොලොප් පොලොප් පොලොප් පොලොප් පොප් ගාලා hina වෙන්න පටන් ගන්නවා අනේ මෙහෙම මෝඩෙක් මිනිස්සෙක් වෙලත් මේ මිනිස්සයා අවිද්‍යාව සරණ යනවා සතිය පාවා දෙනවා ඒසා කෙලස් මතුවෙන්න මතුවෙන්න Taman ඒකට ඉදිරිපත් වෙන්න පටන් ගන්නකොට තේරෙනවා අතප්පිට කතක් බැඳගෙන අහවල් ගුරුවරයා පස්සේ ගිහිල්ලා අහවල් භාවනා මධ්‍යස්ථානේ අහවල් මරමුණ මෙනෙහි කෙරුවොත් බෙන්ස් කාරකෙන් යන්න වගේ නිවනට යන්න පුළුවන් වෙයි කියලා එහෙම නැතිනම් රාහුල කුමාරයාව ගිනිලා තියෙන අවුරුදු 14ක් 15ක් බුදුහාමසෝ උගන්වන්න ඕනකම නැහැනේ දෙන්න තිබුණානේ. දෑවැද්දට. ඒ නිසා වෙත පැමිණෙන දුක විශේෂ ඒ ශිල්ප ඉගෙන ගන්න නම් මේ දුක පැමිණෙන්නේ මට පාඩමක් උගන්වන්නයි. මෙයා තමයි මගේ ගුරුවරයා. මේකට මුණ දෙන්නේ නැත්නම් මම ඉස්සරහට සංසාරයක් ආයෝ කෙනකන් ඉන්න ඕන. මේකට මුණ දීපු ගමන් මේට වැඩිය බරපතල දුකක් ඊගාව දවසේ දෙනවා. ආයෙ ඒකට භාවනා දියුනේ. එන්නේ එන්නේ ඊට වැඩි බරපතල ප්‍රශ්න එනවා. ආවට මොකද මම දන්නවා නැව පෙරලා ගන්නෑ. කලබල මූදේ නැවැරගෙන යන්න යනවා වගේ තේරුම් ගන්නකොට තේනවා ලෝකයා ඒ අතින් බලන කොච්චර බුබ්බඩද කියලා. ලෝකයා ඒ අතින් කොච්චර ප්‍රශ්න වලින් පැන යන සුළුද කියලා. ලෝකයා ඒ අතින් බලනකොට කොච්චරක් Tamange ඥාන ශක්තිය පාවිච්චි කරන්නේ නැද්ද ණයට ගත්ත ඥාන වලින් නේද වැඩ කරන්නේ කියලා. ඒකට බුදුරජාණන් අපිත් එක්ක නැහැ. ඒ කියන්නේ උඹලා හැම කෙනෙකුටම බුදු වෙන්න හැකියාව තියෙනවා. දැන් පටන් අරගෙන තියෙනක හරි අනුන් ගැන යැපෙන ගතිය, තමීකරණ ගැන යැපෙන ගතිය, අර දැනුව ගැන මේ දැනුම ගතිය එන්නේ එන්න අඩු වෙන්න ඕන. අඩු වෙනව නම් ඒ කියන්නේ තමයි එතන එතන උපයා ගන්නලද අමුතු ඥානයක් ඒකට කියන්නේ නිප්පක ප්‍රඥාව කියලා, තන්වැසි නුවණ කියලා ඒ තන්වැසි නුවණෙන් උපරිම ආඩ්‍ය වෙච්ච උපේක්ෂාට තමයි සංඛාර උපේක්ෂා ඥානය කියලා කියන්නේ. සංස්කාරයන් පිළිබඳ නොසැලෙන ඥාණය නැත්නම් උපේක්ෂාව කියලා කියන සංස්කාර නොදැන පැත්තකට එන එක නෙවෙයි. එයා හොඳටම ඉස්සරහට පැමිණෙනවා. හැම සංස්කාරයක්ම මතුවෙන්න පුළුවන් නම් එයා ඒක විසීම නැති වෙනවා. මොකටද මම මොකට gadu ගන්නේ? මම මොකටද ඒකට දුක් ගන්නෙ? මම මොකටද ඒකට හිත් කරදර ගන්න කියලා සංස්කාර දිහා හොඳට බලන ඉන්නවා. මේ මතුවෙලා ඇවිල්ලා බිඳිලා නැහැ. ඒකට අතරමැදි gadu ගන්නේ නැහැ. ක්‍රමසාවිදි හොයන්නේ නැහැ. ඒ මට්ටමට එන්නේ ඉස්සලා තමයි අනිකුත් විවිධාකාර උපේක්ෂාවන් හරහා යන්නේ. ඉතින් ඒක නිසා ඒ වැඩපිළිවෙලට සමහර තැන්වලදී මේ කියන මේ උපේක්ෂාවේ සක්‍රීය උපේක්ෂාවේ අඥාන උපේක්ෂාව නෙවෙයි. ඒකට බුදුරජාණන් වහන්සේ යම් කිසි තැන්වලදී අපන්නක ප්‍රතිපදාව කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. අපන්නක කියලා කියන්නේ gadu ගැනින්න මොනවා ප්‍රශ්නයක් ආවත් කලබල වෙන්නේ නැහැ. මේ ප්‍රශ්නේ ආපෙකේ මොකද්ද පණිවිඩය කියලා හොඳට බලනින්න. බලනකොට ඒකෙම ප්‍රශ්න එක්ක විසඳෙනවා. එහෙම නැත්නම් සමහරලාට Tamanට පොඩි පොඩි දාන්න උපක්‍රම ටිකක් කරන්න වෙනවා. මම පණ තියෙන බව පෙන්වන්න. ඒක එතකොටම ප්‍රශ්නේ Tamanගේ ඇඟේ ගා ගන්න නැතුව අවුල් කර ගන්න නැතුව යන්න දෙන්න ඉගෙන ගන්න ගතියක් ඒ ඒ අපන්නක ප්‍රතිපදාවට අටුවාචාරින් වහන්සලා පෙන්ලා තියෙන අවිරුද්ධ ප්‍රතිපදා. Taman වෙත පැමිණ කිසිම දුකකට විරුද්ධ වෙන්න එපා. තමන්න කවුරු හරි බැන්නට ඒ බයින කෙනාට විරුද්ධ වෙන්න යන්න එපා. මොකද මේ මිනිස්සයා නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. තමන් කරව පරණ කර්මයක් ගෙවෙනවා. ඒ මිනිස්සුත් එක්ක විරුද්ධ වෙන්න ගියාම අලුතෙන් කර්ම රැස් වෙනවා. නැත්නම් අපිට ලෙඩ එනවා විරුද්ධ වෙන්න එපා. ලෙඩේට විරුද්ධ වෙන තාක්කල් බෙහෙත අහන්නේ කදාවත් නැහැ ඕනම ශිල්පක අහන්න මානසික වෛද්‍ය හොඳනම ඒක දන්න දෙයක්. ලෙඩේ බාරගත්තට පස්සේ සතුටින් ඇඟ ඇතුලේ ඒකට අවශ්‍ය ප්‍රතිශක්තිය හැදෙනවා ප්‍රතිදේ හැදෙනවා. දොස්තරවරු සහ වෛද්‍ය ශාස්ත්‍රය කරන්නේ යාට ඒ යහපත් මානසිකත්වයේ සහ ප්‍රතිදී හදන්න පුළුවන් පරිසරය හදලා දෙන එක විතරයි. ලෙඩේ දන්නේ වෙන්නේ Taman තුලින්. ඇයි මම එන්නකොට මේව රෝගී ආවේ කියලා ඉසත බඳ ගන්න ගන්න රෝගේ එන්නේ එන්නේ ඔද්දල් වෙනවා. ඒ වගේ Taman වෙත පැමිණෙන මේ හැම දෙයක් තියාම පුංචි ප්‍රමාණය, ශක්ති ප්‍රමාණය, අවිරුද්ධ භාවය. බුරුදු වෙනවා නම් හැම කෙනාටම Tamanට අදාළ දුක් භාගය ලැබෙයි. කවුරුත් කවුරුත් එකට අත දාන්න යන්නේකුත් නැහැ. පුළුවන් ප්‍රමාණයට එක එකන උදව් කරයි. එතකොට ඒ කෙනාට අර ගිනාපු කර්ම ගෙවෙන අතර අලුතෙන් කර්ම රැස් නොකරගෙන හැම ගෙවෙන කර්මයක් කරාම හැම ගෙවෙන කරදරයක් කරාම මොකද්දෝ ඥානයක් මොකද්දෝ හැකි සංඥාවක් මොකද්දෝ පන්නරයක් ලැබෙන්න පටන් අර ගන්නවා. ඉතින් මේ එක පැත්තකින් බලනකොට බටහිර මිනිස්සෙක් লীලා තිනවා අන්නේවැනි ඥාන ගොඩාක්ම මෝරලා අවුරුදු 80 90 වුණාට පස්සේ එවැනි කෙනෙක් මැරෙන එක තමයි මානවයාට තියෙන ලොකුම පාඩුව කියලා. ඒ සියලු ඥානයන්ගෙන් ආඩ්‍ය වෙච්ච එකනාගේ තියෙන ඒ නිපක ප්‍රඥා ටික තව කෙනෙකුට දෙන්න බෑ. අනිත් එකනට වෙනම උපයන්න ඕන. ඒ නිසා සරුවචන වහන්සේ ළඟ තිබිච්ච සියලු ඥාන යම් විදිහකට තව කෙනෙකුට දෙන්න පුළුවන් වුණා නම් එයාට බොහොම ලේසියෙන් මුල් ටික විස ගන්න දුනා කාටවත් එහෙම බෑ. තමන්ම උපයන්න ඕනේ. උපේලා උපේලා උපේලා උපරිමයට ගියාට පස්සේ ඒ ඥානවල ශක්තිය නැත්නම් අපි කියන අත ඌරුව කියලා එහෙම නැත්නම් පරිචය කියලා ඒ පරිචයෙන් තමයි තියෙනවා කලබල වෙන්නේ ශිල්පේ දන්නේ නැති කෙනා. ශිල්පේ දන්න කෙනා ඒ නිසා උපේක්ෂාවක් ඇති කරගන්න හැබැයි ඒක අවදි උපේක්ෂාවක්. සජීවී උපේක්ෂාවක්. අප්‍රමාද උපේක්ෂාවක්. අඥාන උපේක්ෂාවක් නෙවෙයි. ඒක නිසා සමාධි නිමිත්ත වගේම පග්ඝහ නිමිත්ත වගේම මේ මොන හරි ආපුවාම ඒ දේ ආවනම් ඒකෙම නැති වෙලා යයි. මම මේක පිළිබඳ අවදියෙන් දුවට බලන් ඉන්න ඕනේ කියලා ඒක සරුවචනාංශයේ උපමාවට පෙන්වන්නේ රත්තරන් වතුර දාන මිනිස්සයා ලිපට රත්තරන් කෑල්ල දාලා පිඹිනකොට මේ දැන් තැඹිලා ඇති කියලා රත්තරන් දැන් ආණ්ඩු මට්ටු වෙලා ඉන්නේ කියලා එයා වැඩි වෙලා බල බල ඉන්නේ රත් වෙච්ච ගමන්ම අරගෙන ඉතුරු ටික කරනවා ශිල්පේ දන්නේ නැති එකන ඕනට වැඩි වෙලා එක්කෝ ඒකේ තියෙනවා ඕනට දඹ රත්න රත්න පුච්ඡණ්ඩ යනවා හරියටම බල්ල දන්නේ නැහැ කොතනද කොට ගන්න ඕන කියලා උදුනේ ඒක වතුරට දාපුවාම ඕනට සීතල වෙන්න දෙනවා සීතල වෙන්න දෙන්නේ නැතුව ඕනට රත් වෙන්න දෙන්නේ නැතුව නිසි වෙලාවට වැඩ ගන්න එකන අඩු අඟුරු ප්‍රදේශයකින් අඩු ඉන්ධන ප්‍රදේශයකින් වැඩේ කරනවා ඒක තමයි භාවනා ඉදිරියට යන්න යන්න බොජ්ජංග භාවනාව දිහාට මාර්ගඵල නැත්නම් අපි කොත් ආර්ය මාර්ග අෂ්ටාංගික මාර්ග පැත්තට යනකොට වැඩි දඟලලා නෙවෙයි සටන දිනන්නේ ශිල්පේ මුල් මුල් හරිය තමයි දඟලිල්ල තියෙන්නේ ඒක නිසා මේ ඒකට ගැළපෙන විදිහට කටයුතු කරන යනකොට මතුවෙන ප්‍රශ්නට උත්තරේ ඒ ප්‍රශ්නේ තුලින් මතු කර ගන්නවා මිසක්කා සියලු ප්‍රශ්න වලට සාධාරණ ਸਰව මේ සියලු එකට සාධාරණ උත්තරයක් ලෝකේ නැහැ ඒ නිසා හැම කෙනෙක්ම හිතා ගන්න ඕනේ ලෝක ජනගහනයත් එක්ක බලනකොට දැන් මේ භාවනා කරන පිරිස අතර තියෙන මේ අත්දැකීම් ටික නැත්නම් Taman ළඟ තියෙන ටික විතර වට්ටම් මොකක්වත්ම නැහැ. ඒකම පිහිට කරගෙන ඒකම තව තවත් වැඩි කරන විදිහට අපි සුත්තමේ සාකච්ඡාව අනුග්‍රහිතේ දෙනවා. සාකච්ඡා අනුග්‍රහිතේ දෙනවා සීල අනුග්‍රහිතේ දෙනවා. හැබැයි Taman ගැන විශ්වාසය පහළ වීම තමයි මේක බුදුහාමුදුරුවෝ ගුරු මුෂ්ටියක් තියාගන්න උද දීපු එකම එකම සාසනෙ මෙච්චරයි. අනික හැම කෙනාම කිව්වා නෑ නෑ සාසුන් වහන්සේගේ ආශිර්වාද ලබා ගන්න ඕනේ සාසුන් වහන්සේගේ සුභාශිංසන ලබා ගන්න ඕනේ මේක නෑ ඒක නිසා මතක තියාගන්න දැනට අපි ළඟ තියෙන අත්දැකීම් ටික මගේ තරල නිරීක්ෂණ තියෙන ඕනකටත් වැඩි වැඩි මොකක්වත් අඩුවක් නෙමේ තියෙන්නේ වැඩි ගතිය තියෙනවා ඒක නිසා තියෙන දේ හරියට පදම යොදලා හැම එන ප්‍රශ්නෙදීම ඒකට ගැළපෙන උත්තරේ හොයාගන්න සුළු අවදි භාවයක් ඇති කරගන්න පුළුවන් නම් ඒක අවුරුදු 2600ක් ගියයි කියලා සාසනය කිසිම පිළිණුවීමක් වෙලා නැහැ. අපි ඉන්දියාවේ ඉපදුනේ නැහැයි කියලා සාසනය කිසි පිළිණුවීමක් වෙලා නැහැ. මේ ධර්මය කාලයට හෝ දේශයට නතු වෙන එකක් නෙවෙයි. මේ ධර්මයේ කාලය සහ දේශේ ඉක්මවලා ගිය එකක්. ඒ නිසා මේ පිළිසෙට මේ ධර්ම දේශනාව අහලා ඒ තමන්ගේ මාද්දකීම් මත රඳා පැවතිලා ඉදිරියට යන ශක්තියක් තහිරියක් බලයක් ලැබුණා නම් ඒකම ධර්ම දේශනාවේ ප්‍රයෝජනේ වශයෙන් මම සලකනවා ශිරු දිනාට එවැනි කරගෙන ආපු වැඩේ අනුමත කරමින් ඉදිරියට යන්න ශක්තිය ධෛර්ය බලය පිණිස මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා චිර දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා